අප්පමාදීසු කුසලේසු ධම්මේසු තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පිටුවත්නි අපි ඊයේ මතක් කරගත්ත විදිහට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනිම ශීලඛණ්ඩකයේ තියෙන දසුත්තර සූත්‍රයේ මේ අපි මේ උද්දృత පාඨය ලබා ගත්තේ. ඒ දසුත්තර සූත්‍රයයි අපි කතා කරපු විදිහට එකින් එකට වැඩි වේගන යන එකේ සිට 10 දක්වා ඛණ්ඩායම් 10ක් පිළිබඳව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒකේ ඛණ්ඩායම් දෙකේ ඛණ්ඩායම් තුනේ ඛණ්ඩායම් වශයෙන් දස ඛණ්ඩායමක් දක්වා වෙන් කළා දක්වලා තියෙනවා. ඒ එක එක කණ්ඩායමකට 10ක් 10ක් කරුණුත් තියෙනවා. ඒකට එකේව 10යි, දෙකේව 10යි, තුනේව 10යි එම කියනවා. ඒ වගේ මේකට අංගුත්තර එකින් එකට එකින් ඉඳ වැඩි වෙන කතිය නිසා මේක දසුත්තර කියලා සූත්‍රයෙන් නම් කරලා තියෙනවා. හැබැයි සූත්‍රේ විශාල මාතෘකා රාශිය සාකච්ඡා වෙනවා. ඉතින් මේක සබුත්යන්සේ වැඩ ඉන්න කාලෙම මේ දැනුම ගොනු කිරීම සම්බන්ධව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගත්ත සාර්ථක ප්‍රයත්නයක්. ඒක අපි මතක් කරගත්තේ මේක සරුවත්න දේශනාවක් නෙමෙයි සරුවත්න දේශනා කොටස් ටික පෙළ ගැස්වීමක් ප්‍රස්ථාරගත කිරීමක් වගුවකට දමලා ඉදිරිපත් කිරීමක් කටපාඩම් කරගන්න ලේසි විදියකට ඉදිරිපත් කිරීමක් මෙතන වෙලා තියෙනවා සංග්‍රහයක් කියලා අපිට කියනවා ඉතින් ඒකෙදී මේ මුලින්ම දක්වන කාරණාවට විතරයි අපි මේ ප්‍රවිෂ්ටි ලබා ගත්තේ සූත්‍රය ගත්තොත් පිටු ගානක් පැතිරෙන එන්නේ එන්නේ එන්නේ කාරණා වැඩි වැඩියෙන් විස්තර වැඩි වැඩියෙන් දක්වන සූත්‍රයක් පළවෙනියෙන්ම සූත්‍රය පිළිබඳව නැත්නම් දසුත්තර කියන එක පිළිබඳව හඳුන්වා දීලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තරම් පවක්කාමේ ධම්මං නිබ්බාන ගාමියා නිබ්බාන පත්‍ය මේ තමන්ගේ බණ අහන්න එකතු වෙච්ච පිළිසෙට කතා කරලා කියනවා නිවනටපත් වීම සඳහා ධර්මයන්ගේ 1 සිට 10 දක්වා ගොනු වෙන ක්‍රමයේ මම විස්තර කරන්නම්. දසුත්‍රම් පවක්කාර. දුක්ඛසන්ත කිරියාය සබ්බගන්ත අමෝහන. මේ කොටසේ ඇතුලේ තියෙන ධර්ම වලින් ඒකාන්තම දුක කෙලවර කරන්න පුළුවන්. සියලුම සංයෝජන ධර්ම, ගන්ත ධර්ම කපලයින් කරන්න පුළුවන් කියලා හඳුන්වා දීමක් කරලා එකේ කණ්ඩායමේ පළවෙනිම අංකය සඳහන් කරන්නේ ඒකෝ ධම්මෝ ඒකෝ ආවුසෝ ධම්මෝ බහුකාරෝ පැවැත්ති දැනගන්න ඕනේ මේ දසුත්තර ගැන ඉගෙන ගන්න කෙනා බොහෝ උපකාර වෙන එක ධර්මයක් මේ බුදුහාමුදුර අපට කියලා දීලා තියෙනවා. නැත්නම් බුද්ධ ධර්මයේ තියෙනවා. කියලා හඳුන්වා දීමක් කරන එකට කියනවා උද්දේශය කියලා. වෙන් කර කියනවා. ඊට පස්සේ නිද්දේශ වශයෙන් කියනවා මොකද්ද මේ දසුත්තර ක්‍රමයේට පෙළගස්සනකොට බොහෝ උපකාර කරන ධර්මය මොකද්ද කියලා සාරිපුත්‍ර සාන්තේ ප්‍රශ්න කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබලා දෙනවා අප්පමාදේසු කුසලේසු ධම්මේසු කියලා. මේ ප්‍රශ්නෙට කියන්නේ කත්තු කම්මිතා ප්‍රශ්න. මාතුකාට යොමු කරන්න ඉස්සලා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙන් තමයි අහගෙන ඉන්න කට්ටියගේ අවධානය ආ දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් අපිට කියලා දෙන්න හදන්නේ අපේ ජීවිතේට නිවන් දකින්න කෙලස් කපන්න බොහෝ උපකාර වෙන ධර්මයක් තියෙනවයි කියලා මොකද්ද කියලා අහලා උත්තර බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ. බිරිසකාර බණී ඉන්නවා. ඒකට සාරිපුත්‍ර සාන්තක උත්තර දෙනවා. ඒ තමයි අපමාදේසු කුසලේසු ධම්මේසු. ඒ නිසා සරුවච්ච ශාසනය සරුවච්ච දේශනය පිටු කරන්න ඕනේ නම් කාට හරි පිටු කරන දින ක්‍රමේ තමයි මුළු දේශනාව මේ අප්‍රමාද පදයට පිටු කරන්න පුළුවන්. ඒක තමයි සරුවච්චන්සේ පිරුණම් පාණ්ඩ අවස්ථාවේදී අවසාන දේශනා කරපු පදේ අප්‍රමාදේසු අප පය ධම්මා සංඛාරා අප්‍රමාදේ සම්පාදේත මහනි මේ ශ්ලෝකයේ තියෙන අනිකෝ සියලුම සංස්කාර ධර්ම බොහෝම වෙනස් වෙන සුළුයි චපලයි කිසිම උදව්වක් කරන්නේ ඒ නිසා අප්‍රමාදීව සම්පාදනය කරන්න කුසල ධර්ම වඩා ගන්න මේ අනිකුත් නැති වෙන භංග වෙන විනාශ වෙන සංස්කාර ධර්ම පිටිපදව මෙච්චර හිත් කරදර ගන්න ඕනේ නැහැ. කළ යුත්ත අප්‍රමාදයේ දැනගන්න එක. ඉතින් ඒක බැලුවොත් මේ බුද්ධ ඥානච අවුරුදු 45ක් දේශනා කරපු ධර්මයේ ගත යුතු හර පද්ධතිය කළ යුත්ත, වටහාගත යුත්ත, හිතරගත යුත්ත මොකක්ද කියලා ගත්තොත් කිසිම බෞද්ධයෙක් සමහරලාට දන්නේ නැහැ. මේ අප්‍රමාද කියන පදේ තමයි මේ ඉතුරු ඔක්කොම ධර්ම යටපත් කරන්න පුළුවන්. ඒක සර්වඥාන්සේ වෙන සූත්‍රයක සඳහන් කරලා තියෙනවා ගොඩබිමේ ඉන්න සත්තුන්ගෙන් ඇත්තා තමයි ලොකුම සතා ඇත්තඩිය තුල ඕනම සතෙක්ගේ අඩිය තියන්න පුළුවන් වෙන ඕනම සතෙක්ගේ අඩිය පාද සතහඬ වැඩි ඇත්තඩිය ලොකුයි ඒ වගේ බුදුරජාණන්සේ දේශනා කරපු ධර්ම අනුව අනිකු සියලුම ධර්ම අප්‍රමාද පදේ ඇතුලේ දාන්න පුළුවන් අප්‍රමාද පදේ තමයි ඔක්කොම දරන මේ හත් පාද හත් ඇතිකුගේ පාදයට සමාන කරලා තියෙනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා මහන්නේ මේ කුසල කියන එක මල් මිටියක් වගේ රැස් කරොත් ඒක ඒක කුසල මල් මිටියක් වගේ රැස් කරොත් ඒ මිටියටම කියන්න පුළුවන් පදේ තමයි අප්‍රමාද. ලෝකේ බුදු බුදු දේශනාව කියන හොඳ ටික ඔක්කොම එකතු කරලා මිටියක් ගත්තොත් ගුණයක් ගත්තොත් ඒ මිටියටම කියන තැන වචනේ තමයි අප්‍රමාණ. ඉතින් මම වෙලා ගත්තේ ඊයේ ඒක බෞද්ධයා දන්නේ නැතිකම ගැන කියන්නේ. අපි අනුන්ට බුද්ධ ආගමන කතා කරනවා, අනුන්ට උගන්වන්න හදනවා, පඬිතුකම් කතා කරනවා ධර්ම ජීවි ඉපදුණයි කියලා, අපේ උරුමේ කියලා. නමුත් ඇහුවොත් කවුරු හරි අනේ මේක මට කෙටියෙන් කියලා දෙන්නෝ කියලා අහපු මිනිහාය කොණ්ඩ ගැටෙනකන් කියනවා. කිල්ලෝරක් නැහැ. කොතනින් පටන් ගන්න කොතනින් ඉවර කරනවද දන්නේ නැහැ. කියවනවා කියවනවා කියවනවා කියවනවා කවදාකවත් ඉවර කරන්න බෑ. ඇත්ත. බුදුරජාණන්ගේ ධර්මයේ ගැඹිරයි. ඒක 84000 ධර්මස්කන්ධය. නමුත් මේ පිටු කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා දන්නේ නැතිකමෙන්ම තේනවා. අපි මේ අන්ධකාරේ අතින් අතට මල්වට්ටිය ඇරියට මල්වට්ටිය තියෙන්නේ මොනවද කියලා ගන්න. අපි විතරක් නෙවෙයි. අපිට බුද්ධහම උගන්වපු කට්ටිය දන්නේ නැහැ. දහම්පාත වල ඉන්න කට්ටිය දන්නෙත් නෑ, හාමුදුරුවෝ දන්නෙත් නෑ, අම්මා අප්පච්චි දන්නෙත් නෑ, ඉස්කෝලේ ගුරුවරයා දන්නෙත් නෑ. ඉතින් ඒ තරමටම කාලේ දූවිල්ලෙන් යට වෙලා තියුණු මේ කාරණාව මතු කර ගන්නවා කියන එකට අපි අම්මට අප්පච්චිට දොස් කියන්න හදනව නෙවෙයි. ගුරුරින්ට, හාමුදුරුවන්ට අනිකුත් බලධාරීන්ට දොස් කියන්න හදනව නෙවෙයි. මේකේ තියෙන වංචනික ස්වභාවය. අපේ හිතට ඇත්තටම ධර්මයේ දැනගන්න ඕනේ නැහැ. වෙන ඉච්චරයි කියන තියෙන. ඒක නිසා අපිට ඕනේ ජනප්‍රිය බුද්ධහම අහන්න විතරයි. මේ වගේ දෙයක් අහනකොට තියෙන අම්මෝ ඌ අපට තේරෙන්නේ අපිට ඕවා කරන්න බෑ. මේ කීකවල වල අබදරොන් රකමින් රකීරක්ෂාවල් කරන වගකීම් කරගෙන ඉන්න ඕවා කරන්න බෑ. අපිට බැරිද මේ සිද්ධාර්ථ කුමාරයා ගැන පොඩ්ඩක් ළමා කතාවක් කියලා දෙන්න? අපිට බැරිද මේ ජාතක කතාවක් බුදු වෙන්නේ ඉස්සලා නිකන් ඔය සෙල්ලම් කරපු වෙලාවේ මොනවද කිව්වේ කියලා කියන අම්මයි වල තොරන් ගහගෙන භක්ති ගීත කියාගෙන එන්න සෙල්ලම් දෙද්දරෝන මේවා කතා කරන කෙනා මේ බැරුවා අහන්න වෙලාවක් නැහැ අපිට මේ බබාට කිරි දෙන්න තියෙනවා මහත්තයාට ගිහිල්ලා ඒ නිසා අපි ඒක මයිටි බුදුහාමුදුරෙන් නම් මේක ප්‍රමාදයට දාගමු මේ ටික නම් ගෙජ්ජි හොල්ලන්න නැතන් නම් මාට නම් එච්චර විහිළුවක් ලෝකෙම නැහැ ඔය ගොල්ල තමයි ඔය තේරම නාටකම නටවන්නේ. ගිහියෝ. තන්නේ කර ගිහියෝ මේ නටන නැටවිල්ල දිගේ තමයි අර නයි නටවන වගේ නලාව බිමිනකොට හාමුදුරුවෝ ඒ විදිහට පෙනේ උස්ස උස්ස ඉතින් නයි නටවන. ඒ නායක ගන්න වැඩක් නැහැ. ඒ තමයි නටවන විසඳර ගන්න ඕනේ. ඒක නිසා සරුවත්තන් සඳහන් කළා තියෙන්නේ අගාරාණ ගාරාච බෝවඥාන්‍ය නිශිතා උපෝ අඤ්ඤේ අඤ්ඤේ අඤ්ඤේ නිශ්චිතා ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛිමං අනුත්තරං ගීගේ අතාරපු ඇත්තොත් ගීගේ ඉන්න ඇත්තොත් දෙගොල්ල එකිනෙකට සාදර වෙලා මේ ශාසනය රකින්න මිස මේ ධර්මය රකින්න මිස පැවැත්මක් නැහැ ඒ නිසා අපිට මේ බාහදාරකාරී ස්වාමීන් වහන්සේලා බැලලා වැඩක් නැහැ ඒ ස්වාමීන් වහන්සේත් බණ කියන්නේ ඉල්ලුම සැපෙම හැටියට තමයි. දැන් 6000ක් 7000ක් එනවා කිව්වොත් ඕන ජාතක කතාවක් කියලා ලකුණු ගන්න ඕන තරම් හාමුදුරු ඉන්නවා. ඒක මොකද අප්‍රමාද ගැන කතා කරද්දී කවුරක්වත් දන්නේත් නැහැ, පිළිගන්න කැමතිත් නැහැ. ඉතින් ඒක ගැන මම ගොඩක් වෙලා ඊයේ කතා කරා. ඉතින් මම මේ මාතෘකාවට ආසන්න ශරීරවල ටිකක් ඔය කතා කරේ. මොකද ඒක හරියම ආචාර රසවත්. මෙච්චර කල කටයුතු දෙය තියාගෙන අපි කරන දෙය. ඊට පස්සේ අපි ඩිංගිත්තක් ඉස්සරහට ගියා. මේ අප්‍රමාදයේ කියන පදය විස්තර කර ගන්න කල යුතු ධර්මයන් කෙරෙහි කල යුතු යුතුයකම් කෙරෙහි පමා වෙන්න එපා කියන එකනේ. අප්‍රමාද කියන පදේ පාවිච්චි නොවුනට භාෂාවේ ප්‍රමාදේ පාවිච්චි කරනනේ. නිසා තමන්ගෙන් විය යුතු යුතුයකම් කරන්ඩ පමා වෙනවා නම් ඒ කියනවා අප්‍රමාදේ නෑ පමාව කියලා. ඒකදී ගුරුම ස්වාමීන් වහන්සේලා එකතු කරපු පදේ මම දැම්මා ඊට පස්සේ නොකල යුතු නොකපනස්කම් කියනවනේ. එව්ව නොකර ඉන්න පමා වෙන්න එපා. ඉතින් අපි මේ ওই පිළිච්ච දිහා මොන දිහා බලන්නම කියන්න පුළුවන්. ඕල කළ යුතු යුතුයකම් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් සෑහෙන වගකීමකින් කටයුතු කරනවා. ඒක පිටින්ම කාටවත් දොස් කියන්න බෑ. මොකද හැම කෙනෙක්ම තමන්ගේ ගුණ චරිතයට කැමති. සාධාරණ ලෝකේ සාධාරණ ජීවත් වෙන්න කැමති. ඒකට සෑහෙන මහන්සි වෙනවා. නමුත් නොකළ යුතු නොපනත්කම් අතර කිරීම සඳහා වාරිත්‍ය ධර්ම සඳහා විරමණ ධර්ම නැති කිරීමට නැත්නම් ශික්ෂණය සඳහා බොන්කිසෝරි පන්තිකවත් තාම ලෑස්තියක් නැහැ. බොළඳ පන්තිකවත් ලෑස්තියක් නැහැ. කළ යුතු දේවල් උඩ දාන්න පෙන්නන්න නටන්න ලෑස්ති. කය වචන හික්මව ගන්න. ඉඳගෙන ඉන්න දැනක ඉඳගෙන මේ හිත හික්මව ගන්න. ඊයකින් බලනකොට අපි කරන්න කරන්න වැටෙනවා. කොච්චර අමාරුද කියලා. ඒක නිසා මේ භාවනා පැත්තේදී විශේෂයෙන්ම අප්‍රමාද ධර්ම ගැන කතා කරනකොට අපි මේ කරන්න තියෙන යුතුයකම් ඉෂ්ට කිරීම පිළිබඳව අංග සම්පූර්ණ වික්ෂරයක් කරන අර්ථකථනය කරන විග්‍රහය කරන දෙනවා වෙනුවට කළ යුතු යුතුයකම් ඉෂ්ට කරනවා වගේ නොකළ යුතු නොපනක්කම් විරමණ ධර්ම වාරිත්‍ර ධර්ම නොකර සිටීම සඳහා මම මේ ජීවිතයේ නැත්නම් මේ වැඩමුළුවේ එහෙම නැත්නම් මේ අද දවසේ මොකක්ද අරගෙන තියෙන පියවරවල් කියලා කොච්චර අපි අප්‍රමාදද කියලා බැලුවොත් ඒ සම්බන්ධයෙන් අපිට කළ හැකි ගොඩාක් කටයුතු තියෙනවා. ඇත්තටම කියනවා අපි එකට බොළඳයි, දන්නේම නැහැ. අපි ඉක්මීම අති මොනවද කරන්න ඕනේ? ඒකෙන් මොකද්ද ලැබෙන්න ලාභේ? මට ලැබෙන්න ලාභේ මොකද්ද? ලෝකයට ලැබෙන්න ලාභේ මොකද්ද? කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා කලීචි යුතුයකම් පිළිබඳව කියලා දෙන්න හදනවට වඩා නොකල යුතු නොපනත්යන් කතා කිරීමට පෙළඹෙන්න හේතු දෙකක් තියෙනවා. නැස්චාරිත කියන දෙවි. බුදුජානන වහන්සේගේ නෙවෙයි බුදුරජාණන් වහන්සේලාගේ ඊළු බුදුරෙන්ගේ උපදේශය තමයි සබ්බපාරසාකරණ දෙවෙනියට කුසලස උපසම්පදා. නොකල යුතු නොපනත්කම් වලින් වැළකීම තමයි පළවෙනිම උපදේශය බුදුආමතුවා. සිළු පාපයන්ගෙන් වෙන්වීම. එතකොට තමයි කුසලයක් කරන්න වෙලාවක් හම් වෙන්නේ. ඒක තමයි කුසලයේ කියලා කියන්නේ. ඒක නිසා තමයි පාපයෙන් වෙන්වීමටයි කටයුතු කරන්න ඕනේ. ඒකට තමයි අපිට කොන්ඩක්නස්. ඒකට තමයි අපිට පෞෂත්වයක්. ඒකට තමයි අපිට මේ පසුබිමක් නැත්තේ. මොකද අපි ඔක්කොම මේ කෙරුවාවල් පෙන්වන්න හදනවා මිසක් තමන් අතින් වළක්වාගත හැකි කායික වාචික මානසික දුෂ්කර මේ දුෂ්චරිත නැති කිරීම සම්බන්ධයෙන් අපි කරන කටයුතු දිහා බැලුවොත් ගොඩාක් ඉඩ තියෙනවා කියන්නේ මම මේ මතක් කරන්නේ. ඉතින් ඒක ඒ සම්බන්ධයෙන් අපි මේ කරන භාවනාව දැන් භාවනාවට මේ පණවිඩිය ගත්ත ගමන් ඔය කමටහන ඉබේම සුද්ධ වෙන්න ඕනේ මේ කියන කාරණාව වැටුණා. ඒක තේරෙන්නේ තේරුම් ගත්තේ නැති බව කමටහන සුද්ධ වෙලා නැති බව ඒ කමටහන් සුද්ධ කරන කතාවෙන් තියෙනවා අනන්ත ඕනකම තියෙනවා අවශ්‍යතාවය තියෙනවා අවංකකම තියෙනවා. නමුත් මේ කළ යුත්ත පිළිබඳව කතා කරනවා මිසක් කමඨාන සුද්ධ කිරීමේදී නොකළ යුත්ත පිළිබඳව එහෙම නැත්නම් පාපයේ කළ පිළිබඳව අපි මනස යෙදවිලා නැති බව රසණය ගොනු කරන ස්වරූපෙම පේනවා. මම හිතන්නේ මේ බණකින් ඒක 100ක් නතර කරන්න පුළුවන් වෙයි කියලා මම මේ ප්‍රයත්නය ගන්න හදන්නේ. මේ භාවනා කරනකොට ඒ කෙනා දියුණු වෙනකොට භාවනාවේ කලතුණා වෙනකොට එයා තමන්ගේම කමඨාන සුද්ධ කරගන්න මෙන්න මේ ටික දැනගත්තොත් හොඳයි කියලා මට හිතෙන නිසායි මේ අප්‍රමාද පදේ යටතේ යෝගාවචරය බණ අහන්න අහන්න ධර්ම සාකච්ඡා කරන්න කරන්න සක්මන් කරන්න කරන්න පරියංග කරන්න කරන්න පිරිසුදු කරගත යුතු කොටස් ටිකයි මම මේ මතකල දෙන්න හදාගන්නේ. ඒක නිසා අපි කියමු අප්‍රමාදී එක කොටසක් පළවෙනිම කොටස තමයි කායික දුස්චර්යයෙන් වැළකීම සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරන්නේ. අපි යම් ප්‍රමාණයක් දැනට සතුම් මරන්නේ අපි දැනටත් සොතකම් කරන්නේ අපි දැනටත් කාමීච්ඡාචාරය කරන්නේ නමුත් ඊට අදාළ කිට්ටුවෙන් යන දේවල් අනන්තවත් අපේ අතින් සිද්ධ වෙනවා. අන්න අර අමාරු දේ ශිල්පද වශයෙන් කියන ආචාර ධර්ම වශයෙන් තියෙන ජීවස්ථාවල වල තියෙන සතුන් මරන්න එපා, හොරම් කරන්න එපා, කාමීච්ඡාචාරය කරන්න එපා කියන එකට ආසන්නෙන් යන තව අකුසල කර්ම රාශියක් තියෙනවා. අන්න ඒක පිටිබන්ධවත් අපි වග උනේ නැත්තම් අපි දැනට නොකර හිටියට අපි අපි හතෙක් මැරෙන්නේ තියෙනවා. අපි දැනට නොකර හිටියට හොරකම් අපිට නොදැනී වෙන්නේ ඉඳී තියෙනවා. අපි දැනට නොකර හිටියට කාමීච්ඡාචාරය ඊට වැඩිය අඩු මට්ටමේ වෙන්නේ ඉඳී තියෙනවා. ඒකෙන් බොරු කියලා හිස් වචන පරස වචන. අපිට මේ ආවට පස්සේ ඒක කියන්න ඕන කමක් නැහැ. නමුත් ඒක එන්නේ කොහෙන්ද කියලා ඒක පහර දන්නේ නැත්නම් අපිට කට්ටොලේ කටේ නොගෑවි බොරුව කියෙන්නේ ඉති කියනවා. කේලමක් කියන්න ඕන කමක් නැහැ. නමුත් අරයාගේදී මෙහාට කියවන හරහා කේලමක් වෙන්නේ ඉති කියනවා. හරි පරිවචනේ කියලා බඩ දෙකින් කියන කාටවත් කියන්නේ නමුත් අපේ වචන ගිය ආයෙ නිසා කෙනෙක්ගේ හිත රිදෙන්න ඉඩ තියෙනවා. ඒකට කාටවත් පාවිච්චි මොකද ඒක අපේ ඇත්තේ නෑනේ ආනෙකනාට එන්නේ. හිස් වචන කියන එක අපි නම් ආ හොඳයි කොහොමද ඇයි හොඳයි කියලා කතා කරන්න ඉඩ තියෙනවා. මොකද අනිත් එක්කනට තේරෙන්න ඉඩ තියෙනවා මේ භාවනා මධ්‍යස්ථානේ ආවට ආව. තාම කරන්නේ මේ මේ සිරිත්‍රිත් කරන මිසක් අනිස්සද්ද වෙන්න දන්නේ නෑ. එතකොට අනෙක් කට්ටියගේ හිත නරක වෙන්නේ ඒ නිසා අපි හිතලා කිරුවේ නැතුවට අපි හිතලා බලනකොට නම් බරපතල වැඩක් නෙවෙයි. මොකද යට වෙනවා, යටිපහුව වෙනවා. අනෙක් පාර්ශවය යටින් අනිත් පාර්ශවයේ හානි අතින් අපි කරන නියෝජනය අතින් අඩුපාඩුකම් තියෙනවා. අන්න ඒ සම්බන්ධව අපි කොච්චරක් ප්‍රතිදද කරගෙන ඉන්නවද? කොච්චරක් අප්‍රමාදීද? නැත්නම් ඒක ඕනේ නෑ. මට මේ සමාධියක් ඇති කරගත්තොත් ඔක්කොම හරියයි කියලා අපි පරියන්කේදී තටමු. නමුත් අනික් වෙලාවට සලකන්නේ නැහැ. ඉතින් කොච්චර පරියන්කේ තටමැව්වත් උත්සාහ කරා අදාළ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ කියන විදිහට ඒ ධර්ම කෙරෙහි අධර්ම කෙරෙහි නැත්තම් දුෂ්චරිත කෙරෙහි අපේ තියෙන මේ අවධානය වැඩි කරේ නැත්තම්. ඉතින් ඒ නිසා මම කැමති ටිකක් ඒක පිළිබඳව මතු කරලා දෙන්න මේ ලෝකයේ පැත්තෙන් බලලා නෙමෙයි යෝගාවචරයේ පැත්තෙන් ඊටාම සංවේදීව තමන්ගේ කායික වාචික ක්‍රියාකාරකම් දිහා බලලා දැනට කියන ප්‍රතිපද කිරීම තව ඉහිද කරනවා. ඒක කියන්නේ සීලය අදි සීලයක් බවට පත් කරනකොට අපි සලකා බැලිය යුතු කොටස්. ඒක නිසා අපි මෙහෙම තැනකින් පටන් ගමු. දැන් අපි කාලසටහන තේරුම් අරගෙන, ඊවස්ථාව තේරුම් අරගෙන අපි මෙතන ඇවිල්ලිවලා පරියම්බේ වැඩ මුලුවට එළවාරි උනා කියලා හිතන්නකො. වාරි උනාට පස්සේ ඒ කිනා හොඳට කය සකස් කරන සහැල්ලුවට තියාගෙන සමබරව දීච්ච ස්වරූපෙත් තියාගෙන ඒක දිහා අවධානය යොමු කරගෙන ඉන්නකොට කායික දුස්චරිත තියා කායික ක්‍රියාවක්වත් වෙන්නේ වචී දුස්චරිත තියා වචනයක් කතා කරන්නෙත් නැහැ ඊයම බලනකොට ඒ ගත කරන හැම චිත්තක්ෂණයකම සීලය 100ට 100ක් සම්පූර්ණයි. කිසිම කෙනෙකුට එහෙම නැතුව ඉඳලා මට සීලය අංක සම්පූර්ණ වෙනවයි කියලා විශ්වාසයක් දෙන්න බෑ. අපි ඉදිරියට වැඩ කරනකොට ඕන තරම් අපිට උන දැනින් සතෙක් පොඩියලා මැරෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් දන්නේ නැතුව කාගෙන දෙයක් తాවකාලිකව ගත්ත වෙනවෙන්න ඉඩ තියෙනවා. කාම විත්‍යාචාරය කියලා කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතු කළ යුතු ගැමි දරුවන් ගම්මුම් කරන දිය කිසිම හමාර කරන මෛතුන සේවනයේ විතරක්ම නෙවෙයි. මෛතුන සේවනයේ තමයි ඒක උග්‍රම දේ. රූප බලන්න තියෙන ආසාවක් මිත්‍යාචාරයක්. ශබ්ද අහන්න තියෙන ආසාවක් කාම මිත්‍යාචාරයක්. විවිධ ගන්ධ සුවඳ බලන්න තියෙන ආසාවක් කාම මිත්‍යාචාරයක්. විවිධ රසමස වල දිවලන් තොල ගන්න තියෙන ආසාවක් කාමීත්‍යාචාරය. මේ පොට්ට මෙට ඇඳ ඇතිරිලෝට මේ පස්සට විල්ලුද හොයන ගතියත් කාමීත්‍යාචාරය. අපි ඒක දන්නේ නැහැ. අපි හිතන්නේ පස්සට විල්ලුද තියෙනවා බොහෝසත් කියලා නේ හිතන්නේ. අර ගෙදෙට කියන ඕගොල්ලන් නෑනේ අපිට තියෙන ඕක කියලා මේ අර කාමීත්‍යතාවන මේ උඩ දාන්නේ මුළු දවස පුරාම කරන්නේ මොකද්ද කියලා බලන්න දවස පුරාම කරන්නේ මටත් මගේ අයටත් වඩ වඩා රූප ලැබේවා රූප වාහිනී ගෙනලා තියාිනවා ගෙදෙට. දැක්කේන. මේ මන්දිර පත්තරට කියනවා. මේ මන්දිර පික්නික් යනවා. රූප බලන්න. සද්ද මැදිවට සීලිය තියාගෙන අල්ලපු ගෙදර කට්ටියගේ සද්ද දාන සංගීත සම්දර්ශන ලෑස්ති කරගෙන සංගීත භාණ්ඩ ගෙනත් තියාගෙන සංගීත උපකරණ ගෙනත් උදේ ඉඳලා හැන්ද වෙනකම් පිනවනවා. ගන්ධ සුවඳ සඳහා රට රාජ්‍ය වලින් දේවල් ගෙනල්ලා ඒවල් පුරව ගන්න. රසමසවුළු සඳහා චීන කෑම, ජපන් කෑම, උදේ කෑම, දවල් කෑම, රෑ කෑම, ඉස්සරහ කෑම, පස්සේ කෑම ෂෝට් ටිප්ස් උතුම දෙල්ලමක් නෙකි. ඇහෙට ගෙදර ගියාම පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා. උදේ පටන් ගන්න තියලා රෑ වෙනකන් ඊගාට හදන කෑම වේලනේ උදේට හැන්ද වෙන කතා ඊට පස්සේ ඊගාට යන පාටි මොකද්ද? දැන් මේ පෞගේ දවස් දෙක තුනේ කන්න හම්බුනේ නැහැ නේ රෑට දැන් එරියස් එක අල්ලනවා කියනවා. නිකමනවත් අපිට හිතෙන්නේ නැහැ මේ අනේ මේ රැයටපත් කියාවට අපාය යනවනේ. ඒක කාමීත්‍යචාරයක් කියලා හිතන්නේ. නමුත් ජීව පිනවීමට තියෙන ආශාව ඊට පස්සේ කය පිනවීමට තියෙන ආශාව අපි ඩිංගිත්තක් හරි දැකලා තියනවාද පරිසර දූෂණයට හේතු වෙනවයි කියලා. තව කෙනෙකුගේ හිත රැකීමට හේතු වෙයි කියලා. පෘථිවි වල රත් වෙන්න උනන්දු වෙයි කියලා මේ අලුත් වචන මම මේ පාවිච්චි කරන්නේ. නමුත් ওই සෙල්ලමින් එක වෙන්නේ. ඒව අඩු කිරීම සඳහා මුව වැලීමේ තියෙන ආශාව අඩු කිරීම සඳහා මේ භාවනාවේ සම්බන්ධයක් අපිට තේරෙන්නේ නැහැ මේ නානාවිද ශබ්ද පිළිබඳව තියෙන කෑදරකම නැති කිරීමට කරන ප්‍රයත්නය කෙලින්ම භාවනාවක් බව. අපිට කොහොමඩක් අසිතෙන්නේ අපිට තියෙන ශබ්ද අහන ගමන් භාවනා කරන්න බැරිද කියලා ප්‍රශ්නේ. මේ ගඳ රස පහස. ඉතින් මේ බුදුහාමුදුරන්ගේ කෙටි ක්‍රමයේ තමයි කැලේකට රිංගපන් කිව්වට පස්සේ රූම පිනවන්න බෑනේ. ගස්කොලන් වල මොනවාක්වත් පිනවන දෙයක් නැහැනේ. මේ කැලෙන් එන සද්දේ බය උපදවනවනේ. මනාපය ඇති වෙන්නේ නැහැනේ. ගඳ කැලේ කොලේ රස කැලේ තියෙන පහස මොනම විදිහක කුප්පන්නේ නැහැ කියන එක තේරුම් අරගන්න ඕනේ. මොනම විදිහක මනුෂ්‍යයෙක් කුප්පන්නේ. ඒ වෙනුවට අපි කොළඹට ගිහිල්ලා කානිවල් එකට ගියොත් මොකද වෙන්නේ? මොන තරම් රූප පෙන්වනවද? මොන තරම් වර්ණාලෝක පෙන්නනවද මොන තරම් ශබ්ද ගෝසාව තියෙනවද මොන තරම් සුවඳ જાති තියෙනවද මොන තරම් රස જાති තියෙනවද මොන තරම් පහස දෙනවද ඉතින් අපි මේකත් මේ රට ගෙනියන්න හදන්නේ ඉස්සරහට මේ අච්චර පහසුකම් දීලා සංනිවේදන දීලා ජීවුන කරලා ගෙනියන්න හදන්නේ ප්‍රමාදයට කියලා මහය කාලට තේරෙන්නේ නැහැ ජනතාවට බහුජනතාවට තේරෙන්නේ නැහැ මහජනයා කියන එක කියන්නේ ජහමනයා කියන. අරගොන ජක් ජක් ගාලා ඒකට මනෝවිකාරකාරයෙන් තමයි මහජනයා කියන්නේ. ජහමනයා. යටි ඕනිම රූප වේදනා රද්ද ඕක තමයි සෙල්ලම තියෙන්නේ. ඉතින් අපි මේ පැයක් වාඩි වෙලා ඉන්නකොට කරන කැපකිරීම පොඩ්ඩක් හිතන්න. ඇස් දෙක වහ ගන්නවා. රූප වලන් පැත්තක තියෙති ඇස් දෙක වහ ගන්නවා. ඒකල මේ විටින් එන ශබ්දකට නිකන් එන ශබ්දකට කියනවා ශබ්ද නැතිම තැන හොඳයි කියලා. නිස්සද්ද තැනකට යන්න කියන භාවනා කරන්න. ගඳ කිසිම විදියකට වාතාවරණයේ ගඳ සූඳ තියා ගන්න එපයි කියනවා. අදුකුරක්වත් ඕනේ. මේ සාමාන්‍ය වාතේ. හැබැයි වාසියට තියෙන අපිට අර වැසි ගිලිය ගඳ පොඩ්ඩක් එන්න ඉඳලා ඒක. ඒ ඉතින් නිස්සාරණවනේ කරන විශේෂාල කිලර ඒකක් තියෙනවා හැබැයි ඒක හොයලා බලනකොට මේ කඩක් නෙමෙයි මේ ළඟ තියෙන කුකුල් පාන් එකක්. ඒක සුද්ධ කරන දවසට පලාතම. ඉතින් ඒක නොමිලේ හම්බෙන එකනේ. නන්ද සුවඳ. රස. තුන් වෙන දෙන්නෙත් නැහැනේ කණ්ඩ. සම්බල දෙන්න දෙයක් ආවම පුළුවන් නම් කවම බැන්න කවම. ඉඳලා බුදියන්න තියෙන තැන. ඕගොල්ලන්ට තීන්දුව කරන්න දෙන්නේ මේ විදිහට බැන්න බලයක්. මේකට කරන කැපකිරීම පොඩ්ඩක් හිතන්න. භාවනා මධ්‍යස්ථාන දැල් මේකනේ අපිට බැරි. අපිට මේක ඉන්නකොට දඟගේ දැම්මා වගේ. නිකන් මේ ඊර කඳ උඩ තියෙන රැඳවියෝ වගේ රැඳවි රැඳවගත්ත කට්ටිය වගේ ඉන්නේ. ඉතින් අපිට බොහොම ඉක්මනට ආපහු ගෙදර යන්න ඕන. මම මේ ආමුදුන්න කියන්නේ මොකද මේ කට්ටියට යන්න දෙයක් නැහැ. මේගොල්ලෝ කොහොමඩක්වත් දෙන්න දෙයක් අරන් මෙහි ඉන්නවා. මෙන්න මෙතන තියෙන එක නැති කිරීමට මේක අඩු කිරීමට අපි මොකද්ද හිතලා තියෙන දේ අප්‍රමාද ධර්මේ හරහා මේ රූප බැලීම අඩු කරන්න නැති කරන්න එපා. නැති කරොත් ඇස් දෙක නරක වෙනවා. ශබ්ද ඇහිීම මධ්‍ය සෝපාණය කරන්න අවශ්‍ය ප්‍රමාණයට මේ අනවශ්‍ය දේ කරන්න එපා. ගන්ධ රස පහස මේ අඩු කිරීමකින් අපි එක එකනට කොච්චර දේවල් කරන්න ඒ දේ කරන්නේ නැතුව ප්‍රමාද ධර්මයට අපි අනුග්‍රහ වුණා අනුයාත කරා කියලා හිතන්න බෑ. නමුත් මම ඊට හා පොඩ්ඩක් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මේ විදිහට පරියන්කයට ගිහිල්ලා කය නතර කළාට මේ කය පණ කියන බවට කිට්ටුම සාධකයේ තමයි හුස්ම ටික. ඒක නිසා සරුවචනාංශයේ හුස්මට වචනයක් දානවා කාය සංඛාර කියලා. කයේ සකස් කිරීම නොකලට සකස් කිරීම වගේක් වෙනවා. ඒ හුස්ම ගන්න නැතුව කය පවත්වන්න බෑ. ඒක නිසා අපි මේ කයේ ක්‍රියාකාරකම් ඔක්කොම නතර කරලා මම ඉන්න බවට මම වෙමි කියන එකට කියන ආසන්න කාරණාවට හිත දාලා බලනවා මම නතර කරාට අනායාසයෙන් හුස්ම ටික යන මේක දිහා බලාන හිටියොත් මේකත් කයේ නියෝජනයක් පණ ඇති කයක් නවතින්න බෑ පවතින්න බෑ හුස්ම ටික නැතුව මේකම බලන්න මේක බලාන ඉන්නකොට වචන කතා නොකරට හිත කොච්චර කතා කරනවද කියලා බලන්න හිත දොඩබළු වෙනකොට බලන්න අන්නේ දොඩබළුව නිසා අපිට අර කායික ක්‍රියාවලට හිත යොදාන්න බෑ එක්කෝ පිටින් එන ශබ්ද නිසා අපි හෙල්ලුම් කරනවා එහෙම නැත්නම් හිතවිලි නිසා අපි දඟලනවා එතකොට වේදනාව කාපු ගමන් හිත දොඩමළු වචන කතා කරන්නේ කේන්ද්‍රී ගන්නෑ එතකොට වාච සංවරයක් තිබුණාට වචනේ අපි සංවර වුණාට පිටින් කෙනෙකුට පේන්නේ නැතුවට හිත දොඩමළු වෙනවා එතකොට මේ කයේ ක්‍රියා නතර කරාට වාචික ක්‍රියා නතර කරාට අපිට නතර කරන්න බැරි කොටසක් තියෙන බව දන්නේ යෝගාවචරය විතරයි. භාවනා නොකරන එක නම් කවදාවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ සියලුම දේවල් මට කරන්න පුළුවන්, මට නතර කරන්න පුළුවන්, මම ඕනනම් කරනවා නැත්නම් කයිනේ. නමුත් බුදුහාමුදුරනේ පිංචිත්ත වෙන්න, ධර්මයේ පිංචිත්ත වෙන්න, සංඝයාට පිංචිත්ත වෙන්න, තමන්ගේ සීලයට පිංචිත්ත වෙන්න අපි පාවා දෙනවා. මම කතා කරන්නේ කය හොල්ලන්නේ. පුළුවන් තරම් බලනවා. නොසොල්ලා තියාගන්න. වචන කතා කරන්නේත් නෑ විශේෂයෙන්ම අපි පරියන්කේදී. මුදුවට විවෘත වෙලා බැලුවොත් කය හෙල්ලුම් නැති වුණාට හෘදේ වස්තුව ගැහෙන කෝල්ලන එක නතර කරන්න බෑ. වෙනහළු වල තීර කටේ නතර කරන්න බෑ. ඒ මොකද හුස්ම ගැනීම වෙනවා. මේක දිහා බලන හිතියොත් මේ කයේ අපට නතර කරගන්න බැරි අසංස්කාරික කාය සංඛාර කියලා જાතියක් තියෙනවා. සංස්කරණය කරන්න බැරි කයක් පවතිනකොට තියෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක මේ අයිස් කැලක දී යට තියෙන කොටස වගේ. මතුවෙච්ච කොටස තමයි අපි ඉස්තමතා කරන ක්‍රියා. ඒක නතර කරලා බලන් හිටියොත් පේනවා මේ යට මොනම කෙනෙකුටවත් නතර කරන්න බැරි පණ කියන කෙනෙක් අනිවාර්යයෙන්ම හිත දෙන වැඩ කටයුත්තක් තියෙනවා. මේක තමයි බුදුරජාණන්සේ කර්මස්ථානයේ වශයෙන් දෙන්නේ. ඔබ ඒක දිහා බලන් හිටපන්. එහෙම බලාගෙන ඉන්නකොට හිතා ගන්න බැරි විදියට අපේ හිතේ දෝර ගලන්න පටන් අර ගන්නවා හිතවිලි. දෝරේ ගලක් පටන් ගන්නවා පිටින් එන ශබ්ද වෙනදාට බල් කම්මලේ බල්ලට හිර ගැවුවට ගානක් නැහැ වගේ මේ ශබ්ද ගානක් නැහැ gedara ගිහිතියක් භාවනා කරන්න ගිය ගමන් 60 කුණක් වටනවා වගේ අර ශබ්ද විශාල කරදර වෙනකොට ඒක ඇතුලේ දොඩමඩි වෙනවා නැද්ද කියන විතරක් මානසික ආව භාවනා කරන්න කියලා gedටත් වැඩි ශබ්ද මෙතන මොන කරදරයක් දැක්ක භාවනා මධ්‍යස්ථානකට නිශ්ශබ්ද වෙන්න එපා මොනක්වත් නැහැ මුදුම දොඩමඩි එතකොට මේ ඒ ඊට ඇතුලේ තියෙන දොඩමළුවට බුදුහාමුදුරු දෙන වචනේ තමයි වචී සංඛාර කියලා. වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර විතර. කාය සංඛාර කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක. යම් වෙලාවක හිතන්න අපි දැන් කාය වශයෙන් ශීලයේ වශයෙන් කාය හික්වීම සහ වචනේ හික්වීම දැන් පොරොන්දු වෙලා අනින්නේ. අපි මේ අරන් ඉත එනකොටම සිල් සමාදන් වෙලානේ. ඒක ඉතා උත්කෘෂ්ඨ නැත්නම් මේ කාය හොල්ලන්නේ නැතුව වචන බින්දින් නැතුව ඉන්න එක. නමුත් ඇක්චුලි බලන්න මේ වැඩ පිළිවෙල දෙක නතර කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. කය නිශ්චල කරාට කාය සංස්කාර දිගට වැඩ කරනවා. වචනේ නතර කරට වචී සංස්කාර දිගට නතර කරනවා. දැන් යෝගාවචර උත්සාහ කරනවා මේ වචී සංඛාර මේ අරමුණු එන එක මෙනෙහි කරන එක අරමුණු වෙනකොට හඳුනාගන්න එක මේ විතක්ක ਵਿਚාර කියලා තමයි මේක පොතේ චෛතසික දෙකක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. අරමුණු රාශියක් හිතට ආවට පස්සේ ඒ ඔක්කොම අපිට බලන්න පුළුවන් හැකියාවක් නැහැ. හරියට විශාල සෙනඟක් පුංචි ගේට්ටුවක යන්න හදනවා වගේ එක සැරයකට එක නඩයි යන්න පුළුවන්. ඒක නිසා කොයි අරමුණද මුලිච්ච වෙන්නේ, කොයි අරමුණද ආපాతගත වෙන්නේ, කොයි අරමුණට ඉඩ දෙන්නේ කියන එක විනිශ්චය වෙන්නේ විතක්කේ. අපිට සද්දත් ඇහෙනවා, රූපත් පේනවා, හිතවිලිත් එනවා, ආනාපානෙත් තියෙනවා, ඒ ඔක්කොම තියේදී මොකද්ද ඉස්සරහට ආවේ කියන එක එකනට යන්න පුළුවන්. ආන්නේ ඒ දෙයට හිත යොදන ගතිය, හේතියට සම්බන්ධ වෙන ගතිය, ආපාත වෙන ගත වෙන ගතිය, මුලිච්ච වෙන ගතියට කියනවා ඒ එන අරමුණට හිත නංවනවා කියනවා. ඒ විතක්කේ කියලා කියනවා. ඒක කොහොමඩක්වත් වෙන ආස්වාසයෙන් වලට මේක ආස්වාසි බව දැනගන්න. සත්‍යයක් කරනකොට සත්‍යයක් බව දැනගන්න. වේදනාවක් කරනකොට මේක දැනගන්න. මේ එකක් දැනගන්නවා කියනකොට අනිත් ඒවා ඉබේම කොම් වෙනවා. ගේට්ටුවෙන් එක නඩ එන්න දෙන්න. මේන මේක දැන් මම සබ්දාන ඊගාට ගඳ බලනවා ඊගාට හිතවිල්ලක් බලනවා ඊගාට වේදනාවක් බලනවා ඊගාට ආනපානෙ බලනවා මේක පිළිබඳව අපිට මොනම විදිහකින් කාණ්ඩවන්ට කරන්න පුළුවන්කම නැහැ මට ඕන කරලා තියෙන ආනපානෙ බලන්න තමයි නමුත් හිත පැදුරටත් හොරේ ශබ්ද දිගියනවා වේදනා දිගේ යනවා, හිතවිලි දිගේ යනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. ආනෝක දිහා බලාගෙන ඉන්නකොට කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ එකකටවත් මම එන්න කියලා නැහැ. නමුත් මට වැදගත් 아무ත්ත ඉඳද්දි මානපාන ඉඳද්දිම මේ එන নানা ආකාර බහුරූපෝලම් වලින් පේනවා. මේක මට පාලනය කරන්න පුළුවන් ගැත්තේ නැහැ. මට ඕනකම තිබුණා දානපණ ඉන්න බෑ. ඒ මොකද මේ විතක්කය අරකට අදිනවා මේකට අදිනවා මේකට අදිනවා. මෙන්න මේ විතක්කය මේ විදිහට දුවන ගතිය හිතනවාද තටමලා නතර කරන්න පුළුවන් වෙයි කියලා. පොත් බලලා නතර කරන්න පුළුවන් වෙයි කියලා. කැමැත්තෙන් නතර කරන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. මෙන්න මේ වෙන සංසිද්ධිය මේ විතක්කේ අනුව නැත්නම් එනේන අරමුණු අනුව විතක්කේ මෙනෙහි කිරීම මේ වෙන දේ දිහා දැකලා ඒකට කේන්ති ගන්න නැතුව ඒකට හිතනක් කරගන්න නෑතුව මම වාඩි වෙලා ඉන්නකොට මට මෙහෙම වෙන්නේ මෙහෙමයි කියලා ඒ වෙනදී වෙන හැටියට වාර්තාගත කරගන්න පුළුවන් වෙතොත් වෙන්නේ රහතන් වහන්සේ නමකට විතරයි. වෙන කිසිම කෙනෙකුට මේ වෙනදී වාර්තාගත කරන්න බෑ. මොකද වෙනකොට හිතක් කරගෙන ඉවරයි. අයියෝ බලන්නකො භාවනා කරන්න ගියාම අරමුණේ හිත හිටින්නේ නැහැ. අර ඒ දුවනවා මේ දුවනවා කියලා විතක්කේ දිහා බලනවා වෙනකොට විතක්කේ පාලනය කරන්න හදනවා. මේක මට පුළුවන් කියලා හිතලා. මේක මම මේ මගේ ආන්න වට්ටු ආන්න මට කරන්න පුළුවන් කියලා. නෝ කාටවත් බෑ. කාටවත්ම බෑ. ඒක පිළිබඳව බුදු වුණාට පස්සෙත් සර්වඥාන්සේ සදාන් කළා තියෙනවා මම විවේකීව කන්දක් උඩටලා ඉන්නකොට මට මෙන්න මෙහෙම හිතවිලි ආවයි කියලා. මොනවද ඇවිල්ලා තියෙන්නේ? බුදුජානනාංශයට කල්පනා බුදු වුණාට පස්සේ අනේ මේ රාජ්‍ය රවරු ඉච්චර සම්පත් තියාගෙන මේ දුප්පත් මිනිසුන්ගෙන් බදු ගන්න නැත්තම් ආදායම් අර මනසට හම්බ කරන දේ කාලා බුදියන්න පුළුවන්. අර දුප්පත් මිනිසුන්ගෙන් බදු අරගෙන උවසතුන්ට දීලා දුප්පත් මිනිහ හම්බ කරනවා මතක කණ්ඩත් නැහැ. මේක හරිම අසාධාරණයි. දැන් කාලේ විදිහට කියනවනම් මේ සම්පත් සමසේ වීදී යන්නේ නැත්තේ දුප්පතාට අසමාමාන්‍ය බදුපතව නිසා. මේ කියනකොට පිටිපස්සේ එක්කෙනෙක් හිටගෙන කියනවලු ඕකනේ මං කිව්වේ දුෂ්කර ක්‍රියා කරන්න ඉස්සලා හිටපු මං කිව්වේ ඕකනේ දැන් රජ වුණා නම් ඕක ෂෝක් එකකට කරන්න තිබ්බනේ දැන් වුණත් කිඹුල්වත් පුරේට ගියොත් රජකම ගන්න පුළුවන් ගිහිලා සාධාරණ බදු ක්‍රමයක් අපි ඉදිරිපත් කරමු කියලා බුදුහාම හැරලා බලනකොට මාරමශය හිතවිල්ලක් එනකොටම අයියා විතිපස්සේ ඉතින් බුදුහාමුදුරන්ට ওই ටික නම් මේ නිකම්ම නිකන් නර නරා නරවණු වණ්ඩ අපට කුමන කතාවක්ද කිසි කෙනෙක් නෑ ඔකට කනගාටු වෙලා. ඒකට මේ ඉබේ මතුවෙන මේ අරමුණක් දීලා තියෙති නන්නත්තර වෙනකොට ඒකට පශ්චත්තාප වෙන එකට තමයි කෙලස් කියන්නේ. අදිට මේ මට පුළුවන්කම තියෙද්දි මට මං කෙරුවේ නෑ කියලා වගේ. ඇත්තටම කියනවා කවදාද තේරුම් ගත්තොත් මේකට පාලනය කරන්න බෑ. මට පුළුවන් වෙන්නේ ඒක වෙනකොට වෙන දිහාදි බලලා තව කෙනෙකුට කියනවා මම. අනබල් බට හිතින්නේ නෑ. මෙන්න සද්දෙට ගියා. මට ඒක තරහක් ආවා. මට වේදනාවකට ගියා. ඒක දුක් වේදනාව මට තරහක් ආවා. මෙන්න මේ ටික මේ විදිහට කියන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේ නමකට විතරයි. අපි කොහොම ඔක්කොම තෝරන. ඒ නිසා අපිට විචක්කය හරියට දැක ගන්න බෑ. ඊට පස්සේ ਵਿਚාරයෙන් කරන්නේ ඒ ආපු දේ පිළිබඳව මේක හොඳයි මරකයි මනාපයි අමනාපයි කියලා ඒකත් එක්ක රස බලන එක තමයි ਵਿਚාරයෙන් කරන්නේ. මේක කාගවත් දෝෂයක් නෙවෙයි. පුද්ගලිකව Taman දැක්කම ඒක Tamanගේ දෝෂයක් කියන එකක් නෙවෙයි. මෙන්න මේ දේ හරියට බැලුවොත් මට ආනපනින්න ඕනේ මොකද රත් වලට යනවා හිත නරක වෙනවා වේදනාවට යනවා හිත නරක වෙනවා ආනපනින්න හිත සන්තෝෂ වෙනවා මෙන්න මේ ටික හරියට දැක්කොත් දැකලා හිත කරදර ගත්තේ නැත්තම් මම පාවිච්චි කරන වචන තමයි හිත කරදර ගත්තේ නැත්තම් බොහොම ඉක්මනට ආනපනින්න හිත වැටෙනවා ඒ ශබ්ද වේදනා හිතේ කරදර නැති වෙන්න පටන් ගන්නවා. නමුත් අපි කවදාකවත් නෑ හැම වෙලාවෙම මේකත් එක්ක උරුට්ටු වෙලා මේවත් එක්ක රණ්ඩු කර කර අවශ්‍යන නිසා එන්නේ එන්නේ එන්නේ හිතේ කොහෙදලා. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අප්‍රමාදී වෙන්න නම් නොකල යුතු නොපනක් ගන්න නොකර ඉන්න නම් මේ හිතවිලි ආවට ශබ්ද ඇහිලා හිත කරතර ගත්තට ඒක පිළිබඳව අනුංගේ දෙයක් වාගේ ක්‍රියා කරන්න දැනගන්න කොච්චර පුහුණුවක් ඕන වේද කියලා හිතන්න. කොච්චර කල් භාවනා කරන්න වේද භාවනා කරන සත්‍යයක් ආවා. හිත වේදනාව වුණා. නමුත් ඒ වේදනාව මම කියාගන්න යන්නත් එපා. මගේ කියාගන්න යන්නත් එපා. මගේ ආත්මය කරගන්නත් එපා. ඒකට ආපු සද්දෙට මම කියන්නත් එපා. මම කියන්නේ මුකුත් කියන්නත් එපා. ඒ මේක නිසා බැරි වෙච්ච ආනපානේ මගේ දෝෂයක් කියන්නේ. ඒකට මේ තමයි ස්වභාවය. මේ තමයි අනාත්මය කියන්නේ. මේක තමයි මට පාලනය කරගන්න බැරි දෙය කියලා තීරුම් අරගෙන ඒක තව කෙනෙකුට හිතමනාපයකින් තොරව වාර්තා කරන්න පුළුවන් නම් භාවනා 50ක් කියලා. ඕනම ආධුනිකයෙක්ගේ භාවනා 50ක් කියලායි වෙන දේ වෙන හැටියට කියන්න පුළුවන්. කාටවත් බෑ හැම වෙලාවෙම මන්නවනේ හැම වෙලාවෙම කියනවා අරකට කියන්නේ හොඳයි මේකට කියනවා වැරදි ඒ කරලත් ඉවරලා වැරදි ටික තමයි හරියෙන් කතා කරන්න කැමති මොකද කෙලෙස් වලට ඒ තරම කැමති අපි හිතමු මේ මම මේ කියන හදන එක තීරුම් ගන්න මේකට හැප්පෙන්න එපා. ඒක හැප්පෙන එක මට කරන්න දෙයක් නෙමෙයි මේක කාටවත් වෙන දෙයක්. මේක තියා බලාගෙන හිත කරදර ගන්න නැතුව මම පුළු පුළුවන් වෙලාවට මම අරමුණට හිත ගෙනියනවායි කියලා මම මේව නැත්නම් මේ කරදර සියෙද්දි අරමුණ පාවා දෙන්නේ නැහැ කියලා. නැත්නම් අරමුණට අනදර කරන්නේ නැහැ. අඩු ගානේ ආනපන්න නැත්නම් මේ ඉඳගෙන ඉන්න හැටි හැටි මම බලනවා කියලා මේ කාරණාව තේරුම් ගත්තොත් මේ මුළු වැඩමුළුවම සම්පූර්ණයි. ඒ ඒ කාරණාව තේරුම් ගත්තොත් මුළු වැඩමුළුවම සාර්ථකයි. ලේසි නෑ. හිතත් අහන්න ප්‍රශ්න ටිකක් ලියලා දෙන්නේ කියලා 100 100ක්ම ප්‍රශ්න ලියන්නේ මොකද? අයියෝ බලන්නකො ඉඳගෙන ඉන්නකොට හිතවිල්ලක් ආවා. ඕම් බලන්නකො හද්දයක් ආවා. ඕම් බලන්නකො වේදනාවක් ආනවා. කිට්ටුවෙන් යනකොට නයනා කරන්නත් ගන්න. මේක වාර්තා කරගන්න පුළුවන් ක්‍රම ඇති හැටියට සෙල්ලම් කියලා හිතන්න බෑ. මහා රහත්කමක් ඕන වැඩේ කරන්න. මොකද අපි ටික ටික රහත් වෙනවා වරින්. එක්කනේ දෙන්නේ හරියට වෙන දේ ලියන්න දාන්න. ටිකෙන් ටික ඒ වෙලාවට යාගේ හිත බේරෙනවා. ඉතින් අනික් කටේ හිතනවා කියනකොට මෙයාට නෑ පහත් පදවිය මේ සාතිකයක් ධම්ම ජීව හඳුරු දුන්න දැන් ගෙදර ගියාට පස්සේ පාටියක් දාන්න පුළුවන් කියලා. නමුත් උගත් එක ඊගාට ආය අනා ගන්න. මේ හොඳට කරපු එක නම් ඊගාට කිය අනා ගන්න. ඒ නිසා తాවකාලිකව නම් කිසිකක් කිය අල්ලගෙන කියනවා. මම මේ පෙන්න නැදන එක තමයි අප්‍රමාදේ කියන්නේ. දේවල් වෙනකොට හිත නරක වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ දේ එහෙම වාර්තා කරන්න විනිශ්චය කරන්න යන්න. මෙන්න මෙහෙම කෙරුවොත් පුදුමාකාර ලස්සන වැඩක් දැක ගන්න පුළුවන්. ඒක දැනට භාවනාවේ මට්ටමට ගියාට අවබෝධ කරගන්න පුළුවන්. මේ කරදර ආවට මොකද? මේ කරදර අස්සේ, මේ කරදර මැදින්, මේ කරදර විනිවිදලා තමයි මූල කර්මස්ථානයේ දකින්න පුළුවන්කම මට සරණයි, මට පිහිටයි, මට ക്ഷേම භූමිය, මට මගේ දිවාපය කියලා තේරුම් අරගත්ත දවසේ ඒ යෝගාවචරය එන කරදර ගැන කතා කරන්නේ කරදර තීද්දිත් මට ආනපන බලන්න පුළුවන් කරදර තීද්දිත් මට ඉරියව් බලන්න පුළුවන් කියන අස්සසිල්ල විඳපු දවසේ අස්සසිල්ල බුද්ධිය සින්න කරගත්ත දවසේ එයාගේ හිත බොහෝ ශීක්‍රයෙන් තැම්පත් වෙන්න පටන් ගන්නවා දැන් තැම්පත් වෙන්නේ මොකද්ද අර වචී සංස්කාර එක නුරුත්තු වෙලා හැප්පිලා හිටනක් කරගන්න හිතේ තියෙන ගොජේ ගණන් නොගෙන ඒ හරහා ඒ අල්ලපනන්නේ ඒ අතර මැදින් කොතනින් කොතෙන් හරි ගමන්නේ මම ආනපාන බලනවා අරවට තරහින් නෙවෙයි ආනපාන බලනවා ඉන්නේ ඉරියව බලනවා කියලා කිය ගමන් අර ගොජ දාන ගතිය tempat වෙනවට සාපේක්ෂව ආනපාන tempat වෙන්න ගන්නවා. කායත් tempat වෙන්න ගන්නවා. ඒක සරුවච්චන් මහන්සිය ආනාපාන සති සූත්‍රයේ සරුව සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ දෙබික්ක වේදිකු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිහින්දි පල්ලංකං පරිමුඛං සතින් පට්ඨ පිට්වා සෝ සතෝ අස සති සෝ සතෝ අසතත් මේ ශාස්ත්‍රීය භික්ෂුව මේ අප්‍රමාණ ධර්ම දන්න භික්ෂුව කෙනෙකුට කියලා නතර වුණා. වාඩි වෙලා අඟතිලින් තියාගෙන සතිය ඉස්සරහින් තියාගෙන සීයෙන් යුක්තව ආශ්වාස කරා සීයෙන් යුක්තව ප්‍රශ්වාස කරා. මේක කළා අපි ආශ්වාස ප්‍රශ්වාස කරලා සීයෙන් කරලා නැහැ කියලා මේ කියන්නේ. එහෙම කරගෙන යනකොට මුලින් මුලින් ආශ්වාස දිගයි කියලා බුදුහාමුදුරු කියන්නේ මොකද හැර හැප්පෙනවා වැඩි. විචක්ක වැඩි, ਵਿਚාර වැඩි. ඒ නිසා පටන් ගන්නකොටම දුවන දුවන ගිහිල්ලා නතර වෙච්ච කෙනෙක් හතිහෙලනවා වගේ දිග හුස්ම වැටෙනවා. එතකොට ශබ්ද වේදනා විතත් හිත නරක වෙනවා. ඔතී හිත කරදර ගන්නතෝ බලන්න හිටියොත් රස්සං වාසවන්තෝ රස්සං අසගාමීති පජානාති කියලා හිත සංපත් වෙන්න පරපරිතපත් වෙන්න පටන් ගන්නවා. දැන් අර වචී සංස්කාරයන් අවශ්‍ය ගන්න නැතුව වැරචීත්‍යව ගැන කතා කරන්නේ නැතුව හරියට දැක්ක විතරක් මට මේ කරදර තියෙද්දි වේදනාව තියෙද්දි සද්ද තියෙද්දි චිතිලි තියෙද්දි ආනපනේ වරින් වර බලන්න පුළුවන්. ඉන්න ඉරියව බලන්න පුළුවන් කියන එකට සතුටු වෙලා ඒක ගැන විතරක් සමාදම් වුණොත් ඒ හිතේ ගොඩේ නතර වෙනකොට කයේ අනුග්‍රහය තමයි දිග ආශ්වාස ප්‍රශ්වාස කෙටි ආශ්වාස ප්‍රශ්වාස වඩපත් වෙනවා. එතකොට මෙතන කාය සංඛාර වචී සංඛාර දෙක තැන්පත් වෙන එක අප්‍රමාදයේ උත්කෘෂ්ඨ වෙනවා. අපි ඉස්සලා කාය වචන දෙකේ දඟලන එක නතර කරලා තිරේ පිටිපස්සේ තියෙන එක වචනේ ගොජතාන ගතිය විතක්ක ਵਿਚාර කයේ ගොජතාන ගතිය ආනාපාන දිහා බලලා ඒක තැම්පත් වෙන හැටි දැක්කම එයා සීලය සීල ශික්ෂාව සමාධි ශික්ෂාවකට තල්ලු කරනවා එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා එන්නේ එන්නේ එන්නේ ආස්වාද ප්‍රසවාස දෙක සම්සිඳනවා සදාකාලිකව නෙවෙයි ඒ පරියන්කේට ඒ වෙලාවට මෙන්න මේ කියන්නේ භාවනාවේ දියුණුවක් තමයි ශබ්ද නැතිලා නැහැ වේදනාවක් නැතිලා නැහැ හිතවිලි නැතිලා නැහැ ඉතින් අල්ලපනන්නේ Tamanට පේනවනම් ආශ්වාස ප්‍රශ්වාසයේ ඊට වැඩි තැම්පත් වෙනකන් ගියා තවත් සියුම් වෙනකන් ගියා කියලා බලන්න ගියොත් ඊ ප්‍රමාදයේ තේරුම් ගත්ත දක්ෂකම නිසා ඒ තැම්පත් වෙන ආනාපානයත් එක්ක වීර්ය වැඩි යන්න යන්න යන්න යන්න පිටින් එන ශබ්ද වේදනා හිතිවිලි නැහැ එන ගතියකට යන්න පටන් ගන්නවා. වේදනා නොදැනෙන ගතියකට යන්න පටන් අර ගන්නවා. කම්මලේ බල්ලට එහෙම ගැහුවට ගන්නක් නැහැ. ශබ්ද නැති වෙන එක නෙවෙයි වෙන්නේ. ශබ්ද පිළිබඳ උරුට්ටු වෙන්නේ නඩු කියන්න කෙනෙක් නැහැ. මොකද තමන්ගේ අවධානය පුළුවන් තරම් බලන්නේ ඇහක් පිට ඇහක් තියාගෙන මේ ආනාපාන තැම්පත් නැහැ. කයේ ඉරියව්ව tempat වෙනාට බලනකොට පේන්නේ සද්ද නැතුව ගියා වේදන නැතුව ගියා හිතිවි නැතුව ගියා කියලා ඒ යෝගාවචරයට අර තමන්ගේ ප්‍රයත්නයේ සාර්ථකත්වය අප්‍රමාදේ වැඩිීමේ සාර්ථකත්වය නිසා අරමුණට නිමග්න වෙනවා කියලා මේකට කියනවා අරමුණට கிඳා බහිඳ පටන් ගන්නවා එතකොට හොඳට අලගිය මුලගිය විස්තර දකින්න පුළුවන් ආස්වාදයේ මෙන්න පටන් ගන්නවා මෙන්න ආස්වාදයේ ගෙවිලා ඉවර වෙනවා ඒ සොන්න ප්‍රසආදයක් පටන් ගන්නවා ඒක ගොරෝසුවට ගිහිල්ලා එකක් ගෙවිලා යනවා. මේක විස්තර බල බල ඉන්නකොට ඒ ඇහෙන ශබ්ද වේදනා හිතවිලි වට කියනවා අක්වල් වඳ වෙලා යනවා. බොඳ වෙලා යනවා. ගබ්ස වෙලා වැටෙනවා. මේක යෝගාවචරය දැක ගන්නෑ පළවෙනි වතාව. තේරුණා නේද? යෝගාවචරය දන්නේ එයා හුද්දටම යෙදිලා ආශ්‍රද ප්‍රසවාසය බලන්න. කවදා හෝ මම මේ දීඝ කතාවක් හිටි කරන්නේ කවදා හෝ යෝගාවචරය දක්ෂ වෙලා මේ ගොරෝසුට තිබුණු ආනාපාන ඕලාරික ආනාපාන මධ්‍යස්ත වෙන හැටි දකින්න. දකින්නකොට තේරෙනවා දැන් මෙනෙහි කරන්න ඕනේ. එතෙන් දෙන ගන්න ටිකක් මෙනෙහි කරන්න වෙනවා. විතක්ක ਵਿਚාර යොදන්න වෙනවා. එතකොට ඒකේ හිහින්ම තැම්පත් වෙනකොට මේක දිහා බලාගෙන මධ්‍යස්ත වෙච්ච ආනාපානය සූක්ෂම ආනාපානයක් බවට පත් වෙනකන් පෑදිතියට බොරදී එකතු කරන්නේ නැතුව අනාකූලව ගලන මේ දෙයට ආකූල කරන්නේ නැතුව මේ නිදා ගන්න හදන බබෙකුට එහෙම නිදා ගන්න ගන්න වගේ තැම්පත් වෙන්න ගියොත් ඒ යෝගාචරයට පුළුවන් වෙයි මේ ජීවිතේදීම දැන් එක පරියන්කෙදීම ආස්වාද ප්‍රසවාස කරන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ සම්පූර්ණම නැති මට්ටමට වගේ යනවා එතකොට හිත ගල් වෙලා කිසියම් දෙයකට හැලෙන්නේ නැහැ. ඕලන් වදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ අර ආශ්වාසයත් එක්ක සම්බන්ධ වෙනකොට ඉස්සර මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය මේ මුල මේ මැද මේ අග කියලා දෙක තොරතුරු මොනවත්ක්ද දෙන්නේ හොඳට තේරෙනවා කාය සංඛාර වචී සංඛාර දෙක ඉස්සර වචී සංඛාර ඉවත කාය සංඛාර tempat වීමක් වෙනවා මේක කාය දුච්චත් වචී දුච්චත් වලට යට තියෙන කාපට් එක යට තියෙන දූවිලි වගේ යට තියෙන මට්ටම දවසක පුළුවන් වෙයි ඒ යෝගාවචරයට මේ කය පවතින. නමුත් මේ පැවතීම සඳහා කරන හුස්ම රැල්ල පවා නොදැනෙන මට්ටමට සියුම් මට්ටමටපත් කරන්න පුළුවන්. හිතත් දැන් මෙනෙහි කරන හිතත් තිබුණට කිසිම කර්මාන්තකේ දිර නැහැ. කිසිම ව්‍යාපාරකේ දිර නැහැ. යාට මේ tempatකම පේන. අන්න ඉතින්ට යනකොට ඒ යෝගාවචරය කය වචන දෙකේ අරගත්ත ශික්ෂා කායික වාචික ශිල්පදවල සමාධි මට්ටමකට වැටෙනවා කාය වචන දෙක තැම්පත් කිරීමක් කරනවා ඒකට කියන්නේ කාය සංඛාර වචී සංඛාරයන්ගේ තැම්පත් වීම මේක විස්තර කරන අටුවාචාර්යන් වහන්සේලා විස්තර කරනවා මේකේ සාරවත්යන් වහන්සේ ඉරාතර පෙන්වන්නේ කාය සංඛාර තැම්පත් වීම පමණයි වචී සංඛාර ගැන කතා කරන්නේ නැහැ විතක්ක විතර තැම්පත් වීමක් කතා කරන්නේ නැහැ නමුත් ඒක තේරුම් ගන්න ඕනේ හිත එක එකට නඩු කරන හිත මෙනෙහි කරන තැම්පත් වීම අනුව තමයි කාය තැම්පත් වීම වෙන්නේ. ඒක තේරුම් ගන්න ඒක අනුග්‍රහ කරලා කරන්න හරි අමාරු යෝගාවචරයට කියලා දෙන්න ලක්ෂ වාරයක් කරන්න ආයතන. කරලා කරලා කියනවා ආශ්‍රද ප්‍රසාර තැම්පත් වෙන ගතිය පේනවනම් ඒකට මූණ දාලා ඉන්න ගතිය වැඩි වෙනවනම් භවනා දිනුවා කියලා හිතන්න. ඒ ගුරුම් භාෂාවෙන් ගුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ මූල කර්මස්ථානයේ හිත දාගෙන ඉන්නා තාක්කල් භවනා දිනුවා. එච්චර. ඒක වෙන කියන්න වචන නෑ උකට. මොකද යෝගාවචර නැත්තම් කොයි වෙලාවෙත් සද්ද ඇහෙනවා කියලා චෝදනා කරනවා. වේදනාව එනවා කියලා චෝදනා කරනවා. මේ කොච්චර දේවල් තිබුණා මූල කර්මස්ථානට ඉස්තදාගෙන ඉන්න පුළුවන් තාක්කල් භාවනා දියුණුව. දියුණුව දැනෙන්නේ මොකද tempat වෙනවා. tempat වෙනකොට ශබ්බ පාපස්සා කරනම් කියන එක මොකද්ද පිටිච්ච ගතියකට යනවා. මයකින් දැන් කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. අඩු ගානේ නරක අරමුණ එනමයි කියලා හිතනක් වෙන්නේ නැහැ. හොඳ අරමුණු ආවයි කියලා සන්තෝෂ වෙන්නේ නැහැ. මෙන්න මේක මේ විදිහට ආනපානිය තමයි මූල කර්මස්ථානයේ සංසිඳන චර්මාත්‍රවතින් වෙන්න පුළුවන්. හිතුවි වේදනා සද්ද වලට කලබලයක් නෑ නැතුව නෙවෙයි. කලබලක් නෑ. සන්තෝෂයක් නෑ. කනගාටුකුත් නෑ. ආ මේ වෙලාවේ හිතාමතා හෝ නොහිතා නොමතා හෝ ක්‍රියා නැති තැනකට අපි කියන්නේ ක්‍රියාහිත කියලා කියන්නේ ඇත්තටම රහතන් වහන්සේගේ හිතට තියෙන ක්‍රියාහිත කියලා මොනවත්ම ක්‍රියාවක් නැති හිතට තමයි ක්‍රියාහිත කියලා කියන්නේ. මෙතන මොනව කරත් අකුසල. මේක දැකලා මේක මේ ප්‍රයත්යෙන් ඇති කරපු දෙයක් ප්‍රතිපදාවෙන් ඇති කරපු දෙයක් මේ කෙලෙස් වල හුඟක් අඩු තත්වයක්. අනේ බුදුහාමුදුරට පිළිදෙත් දෙන්න. අනේ ධර්මයට පිළිදෙත් දෙන්න. අනේ සංඝයාට පිළිදෙත්. අනේ මගේ සීලයට පිළිදෙත් දෙන්න. මේ නික්ලේශී තැන මේ නිර්මල තන මේ ക്ഷേමය මේ සාන්තිය මේ තව එක චිත්තක්ෂණයක් මේක දිගට හේම යන්න පුළුවන් කියලා ඒ පවත්තනවා නම් ඒක අප්‍රමාදී උත්කෘෂ්ඨම දායාදයක් අනුග්‍රහයක් සේවාවක් නමුත් ඒක තමයි විය යුත්තේ නමුත් එක්ක යෝගාවචරයා මේකට යුත් වෙද්දිම එන සද්ද ගැන වේදනා ගැන හිතින් ගැන පිට්ටු ගණන් දිනන බහන මෙහිම තියෙද්දිත් මට අසවල් සත්‍යාවනේ හිතාපු නැති රූප පේනවනේ හිතා ගන්න බැරි මේක පේනවනේ කියලා ඒ අතරමඟ තියෙන මේ කුණු කන්දල් සේරම ලන්දේ තියෙන කුණු පාට ඇදලා දාගන්න. කීවල බලන ඔලියර තියෙන දේවල්. දොස් කියනවා නෙමෙයි මම මේ මේ අපේ හිතේ හැටි. අර බලන්න තියෙන ගත්ත අරමුණ ගෙවක් කරමින් යන එක. එතකොට කොහෙද යන අරමුණ කොච්චර ගේනවා ඒ වගේ වචිතෙක් කතා කරන්නේ. tempat යුද්ධය බලන්න. බලනකොට තමයි ඇත්තටම පිහියකින් බටර් කෑල්ලක් කපන වගේ කාලෙම යන්න පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ ඇත්තටම දක්ෂ අත්‍යතම යෝගාවචරණ විතර අනෙක් කට්ටිය කොහොමද කලබල වෙනවා. ඒකට දොස් කියලා වැඩක් නැහැ. මුත් ඒක මීට පස්සේ කරන්න එපා කියන්නේ මම මේ ඉංගියක් කරන්නේ. අන්න ඒක කියලා දැන්පත් වෙලා බැලුවා නම් තමයි තේරෙයි. ඒ ඒ අරමුණක් නැහැ ක්‍රියාවක් නැහැ ක්‍රියා හිතක් තියෙනවා. ක්‍රියාවක් නැහැ. ක්‍රියා හිතක් තියෙනවා. මේකට යෝගාවචරයට තේරෙනවා. මේ චිත්ත මම දැන් බැරිලා නෑ. මට නිින්ද ගිහලා නෑ. මට ක්ලාන්ත වෙලා නෑ කියලා මේක යෝගාවචරයට හම්බ වෙන විශාල වරප්‍රසාදයක්. අපි මෙතෙක්කල් නිින්ද ගිහලා නැතිව දැනගත්තේ වෙන විදියකට. ක්ලාන්ත වෙලා නැතිව දැනගත්තේ වෙන විදියකට. මැරෙලා නැතිව දැනගත්තේ නලියලා. දැන් නලියන්නේ නැතුව මොකක්වත් නැතුව අර දඟලන වෙලාවේ තිබුණ විදිහට මට මැරිලා නැහැ, නිද්ද කිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා යෝගාවචරයක සමාදම් වෙන්න පුළුවන් නම් එතකොට තියෙනවා මේ ජීවිතයක ගන්න තියෙන තමන්ගේ කායයට කරන්න පුළුවන් උපරිම සැලකිල්ල, තමන්ගේ හිතට කරන්න පුළුවන් උපරිම අනුකම්පාව තමයි යමක් නොකර සිටීම. ක්‍රියාහිත ඉතින් අපි හිතුවොත් මේ ක්‍රියාහිත පතරනවාට බුද්ධි විඳින්න වෙලා තියෙන අපි මේ විවල් දරවල අමුදරුවට කියන මේ නරඹනු අපිට බෑ කියන ඇත්ත තමයි කතාව. නමුත් මෙතන වෙන චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ බහුර වශයෙන් යන්න පුළුවන්. නමුත් ඒක දිනු කරන්නද අපි භාවනා කරන්නේ. එහෙම නැත්නම් අපිට මේ දිබ්බ චක්කු ඥානය ඕනේ, අපිට දිබ්බ සෝත ඥානය ඕනේ, අපිට උඩින් යන්න ඕනේ, අපිට අනුගේ හිත් බලන්න ඕනේ කියලා කුහුවරබ කීයක් කොළිය තියනවාද කියලා බලන්න. භාවනා කරන කෙනෙක් භාවනා කරලා ඉල්ලන්නේ මොනවද? නැති කුණු කන්දල් රාශියක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාද ධර්මයේ වශයෙන් සාරිපුත්‍ර සාන්තේ ඉදිරිපත් කරන්නේ කය වචන දෙක ඉස්සෙල්ලා යාප්පු වෙලා හරි සීලේ නාමයෙන් හරිපො තැම්පත් කරගන්න. ඊට පස්සේ ඒක tire පිටිපස්සේ තියෙන හුස්පටික හුස්ම පොදක් අන්තිම ජීවිතයෙන් තැම්පත්. ඊට පස්සේ ඒවකෙන් නඩු කියන චෝදනා කරන හොයල බලන මේ කඩප්පුලි හිත තියෙනවනේ විතක්ක ਵਿਚාර කරන හිත එයාට කියන්න කමන්නේ ඔයා කොච්චර නැතුවත් මම ආනාපානෙත් එක්ක ඉන්නවා ඒසොට එයත් එහෙම වැඩ නතරගන්න උදාහරණයකට කියනවා නම් හිතාස කුමාරයා ගීගියා කාර්ණ දවසේ ගොඩාක් නාටක අංගනාව හුද්දෝදන රජුගේ ඉවලා තිබුණ හැමදාම ඉවනවා හරි ඇත්තටම යසෝදරාව වදලා ඒ කාමරේ රුතියේ ඒ බැඳපු ගෑණිනේ දැන් වෙන ගෑණු යනවිල්ල නටවහන්න ගන්නවා මොකද කියලා දන්නවද? ඉතින් නටවනකොට මේක දිහා බලුවා. ඇත්තටම ගෑනු නටනකොට ඉති අජුව වේනවා. ගෑනු ගන්න ඒක. මොකද මේ කුමාරයාට දැන්න මේ කුමාරයාගේ විච්චි වතරයි. දැන් විච්චි වතර හරහා පස්සේ එකම ප්‍රේක්ෂකයා හිටියේ ඌත් බුදිනම් මොන නැටුම්ද? ගෑනුන්ට මොකද මේ කියලා දන්නවද? පසපැත්තේ දීලා කෙලවක් කරගෙන අර සංගීත භාණ්ඩවල දීලා වැටුණා. බැලුවනම් මොකද වෙන්නේ? නාඩගම බැලුවා නම් රාහුල කුමාරට මල්ලිලා හම්බෙන්න ඉති තිබුණා. නංගිලා නේද? කොච්චර කලබල ආවත් කොච්චර රංගන දැක්ුවත් 18 ගන්න නැටුවත් බැලුවොත් විතරයි ඒගොල්ලෝ නටන්නේ. පොඩ්ඩක් අනිත් පැත්ත හැරෙන්න නැටුම් සීර් කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඊට පස්සේ බලනකොට වෙන ඔන්න ප්‍රകൃතිය මේකයි. ඒ නිසා ඔය හිතට සද්ද එනකොට අපි චෝදනා කරනවා හැබැයි වේදනා හර්ධ ඉතිවිල හැම කිසිම ගණන් ගන්න එපා. හිතාද පොයි රිච්චකට යනවා වගේ ඒව අස්සිමාන පණ බලන්න. ඒව අස්සි ඉරියව බලන්න. නිකන් ඉන්නා වගේ අමාරු බැරිද අමාරු. නමුත් අප්‍රමාදයේ මම මේ රකින්නේ මේ සම්පත් කිරීමක් මම මේ කරන්නේ මේ කැර ගන්න හිතිවිලට පයින් බැලුවට ඉනිමම් බඳින්න හදනව නෙවෙයි උඩකට දෙන්න හදනව නෙවෙයි ඔබ කෑ ගහපන් මං ගණන් ගන්න මම මේ මොකට ආනපානේ බා මේක තමයි අරමුණු කරන්නේ කියන්නේ ආනේ බලහදුන නතර වෙන්න නතර විල්ල හරියට මම නාටිකාංගනාවන් කෙලවක් කරගෙන නිදාගන්නේ කොට බැලුවා වගේ පේනවා. ඉදාට තේරෙනවා අපි මෙතෙක් කල මේ හිතවිලි වැඩි කෙරුවේ හිතවිලි උස්සන්න කියලා මේකට කියනවා කුප්පනවා කියන්නේ. ඉනේ හිතවිලි වලට ප්‍රතික්‍රියා කිරීම මාර්ගෙන් පොහොර දාන එකට කියනවා කුප්පනවා කියන්නේ. බුදුදහමේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරේ මම දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත මරුන් සහිත සමනක් බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවට කියන අකුප්පානේ චේතෝ සිමයි හිත ආයෙත් පස්සේ වර කිපෙන්නේ අකුප්පා අපි හිත කුප්පයි ඒක දැනගෙන මේ කිපෙන්නේ මොකටද මේ සබ්ජෙක්ට් ආපුවම ඒකත් එක්ක කිපෙනවා වේදනාවක් ආවම කිපෙනවා ඉතින් ඒ හැටිනේ නමුත් මේ වෙනුවට සරණට පිහිටට නික්‍රීසි තනක් වශයෙන් බලන එක අවශ්‍ය හරි තමයි මම ආනපාන බලන්නේ ඉඳගෙන ඉන්න ඉරියව් ගන්නවා කියලා කිය ගන්න. අරව නතර වෙන නතර විදව බොහොම වඳ වෙන්නේ නැති බල හොඳ වෙන්නේ නැති හිතා ගන්න බෑ. කවදා හෝ ශබ්ද තිබුණට අහන්න නැතුව ඉන්න පුළුවන්. රූප වෙනුණාට පොට්ටෙක් වගේ දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන්. ගන්ධරස පහස තිබුණට ඒව දැක් විඳින්න නැති කෙනෙක් වගේ ඉන්න පුළුවන්. විඥානයේ තිබිලා හිතවිලි ආවට හිතන්න බැරි කෙනෙක් විඥානේ නැති කෙනෙක් වගේ ඉන්න පුරුදු වුණා. ආනාපානසතිය ගනුදෙනු වැඩි වෙනවා, සමීප වෙනවා. ඒක තැම්පත් වෙනකොට තේරෙනවා මේ වෙලාවේදී හිත අක්‍රියයි. ක්‍රියා හිතක් තියෙනවා. ඇත්තටම අක්‍රිය කියන හිත තමයි ක්‍රියා කියන පදයට ගන්නේ මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙයක් නෙකේ. අපි ක්‍රියා කියලා කියන්නේ මේ කාය වචන සංස්කරණය කිරීමක් නෙවෙයි. නමුත් සර්වඥාන්සේ පෙන්වන සාර පෙන්නන හතන්මාත්‍රි ක්‍රියා හිත කියලා කියන්නේ ඒ ක්‍රියා නැති හිතට. මේක නම් පුංචි වටා ගැනීම සඳහා පුංචි කාරණාවක් කියන්න ගිය පාර අපි ගිය වෙලාවේදී ගුරුම ස්වාමීන් වහන්සේ අපි පූජා පාඩ දෙකක් දෙන පූජා කරා. තාය මැලේසියා මිත්‍රත් එක්ක කරලා විශාල පූජා භාණ්ඩ පූජා කරා. ඉතින් පූජා කරලා ඉතින් ස්වාමීන් වහන්සේ මේ පූජා භාණ්ඩ පූජා කිරීම පිළිබඳව පින් පපුනවා. දැන් විපස්සනා මහාචාර්යකෙ. මේ පූජා කිරීම මේ ගැටේ ඇත්තටම අගේ කරන්නේ නැහැ. මොන රට රාජ්‍යෙන් නිසා සත්ත පහකට ගණන් ගන්නේ අපි ඉතින් ප්ලේන් වලට ගිවාගෙන බර උස්සන කියන හැකින දැන් බලන්න මේගොල්ල මේ පූජා ගන්න ගෙනලා මෙහෙම පූජා කරනවා. දැන් මේ පූජා කරන වෙලාවේ අනේ මම මේ මේ පිත්තල් බාන ටික පූජා කරනවා මට ලබනාර්ථ රත්තරන් ලැබේවා කියලා හිතනවා කිව්වාගේනේ. ඔයගොල්ලෝ ගාන එහෙම නැහැ නේද කියලා. දැන් මේ පූජා කරන දේ මට යමක් ලැබේවා කියලා මේ මම මේ පූජා කරන ඉදියාපන් ලබනාත්මට බුරියානි ලැබේවා කියන කිරාගෙන ඉස්ස හැමදෙන්නේ පොඩ කල්පනා කරන්න ඕන හරි පූජා කරනකොට අපි මොකද්ද කරන්නේ කියලා ඊට පස්සේ හිතුවොත් එහෙම මේ ස්වාමීන් වහන්සේට මොනවා විනාවක් ඇති වැඩක් නෑ. අපි මහන්සියකට නැද්ද කිමිතර කියලා තරහක් ආවා. ද්වේෂය මේ ස්වාමීන් ගණන් ගන්න ඕන ඕන බඩක් කියපන් කියලා බුදිය ගත්තොත් දැන් මොකක් කොයි බල්ලා තව 11කට බණ කියන්න යනෝනේ අපි. බඩ ගානක් පුදී. ඒ කිසිම දාක රෑ උයලා උයලා උයලා හොන්න පොඩ්ඩක් පිටට හේත් වෙනවා. බන කණ්ඩය ඔය ආන්දුුණක් කියලා යන්නත් කට්ටිය පුදී. ඉතින් මේ පිංකමක් කියන්නේ එක්ක රාගය එක්ක ද්වේෂය එක්ක තමයි. මේ පිංකම කරන වෙලාවේ මගේ හිත රාගේ නොඒවා. මගේ හිත ද්වේෂේ නොඒවා. මගේ හිත නින්දට නොවැටීවා කියන එකට ක්‍රියායිත කියන්නේ. ඒකට කුසල ක්‍රියාව කියනවා. කුසල ක්‍රියා වෙන්නේ දාන දෙන වෙලාවේදී රාග ద్వේෂ මොහ නැති වෙන වෙලාව. ඉතින් අපිට මේ අර්ථකතන දීලා නැහැ. පිනකට රැස් වෙන්නේ ක්‍රියා හිතක් වඩපත් වීමෙන් ඒ ක්‍රියා හිතම කුසල ක්‍රියා කරන්නේ කුසල ක්‍රියා කියලා කියන්නේ රාග නැහැ ද්වේෂ නැහැ මොහ නැහැ. ඊට වඩා බොහෝ බරපතලව තේරෙනවා භාවනා කරනකොට මේ ආනපාන සංසිඳිලා ඒක සමාදන් වෙලා මම හිතේ දැන් කායික ක්‍රියා 30. දැන් කායික දුස්චරිත 30, කායික ක්‍රියා 30, කාය සංස්කාරවත් නැහැ. ආනාපානෙවත් දැනෙන්නේ නැහැ. වචනික දුස්චරිත 30, වචනික ක්‍රියා 30, වචී සංස්කාරවත් නැහැ. අනේ බුද්ධ ශාසනයක තියෙන මහසත් අනේ මට තියෙන ආශ්චර්යය මේක මගේ නෙමෙයි මේ බුදුහාමුදුරන්ගේ දෙ මට දෙන්නේ මේක රකින්න එකයි එහෙනම් මොකද කරන්නේ මොනවා නොකර ඉන්න එකයි මොනවත් නොකර මේක බලන්න එකයි කියලා. මෙන්න අප්‍රමාණ. කෙරුවොත් පවක්. එච්චරයි කියන්නේ. හිතාමතා මොනවාරි කෙරුවොත් ඒකට භාග්‍ය සම්කරණ සංස්කාර කියලා. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්චයි. ඒක උගල දන්නනේ මම කිව්ව කනේ. මම අරකට කියන්නේ අනිච්චා සංඛාරා උපාද වය ධම්මිනෝ ඉඳන ඒ නිසා මෙතෙන්ද ගියාට පස්සේ තේරෙනවා නොකර සිටීමේ හැකියාවක් තියෙනවා සාසනයක අපි වගේ අයට විතරක් ඒතියෙදි යම කරන එක අකුසලයක් දැන්මම මේ කුසලයේ සමාදන් වෙනවා අප්‍රමාදේසු කුසලේසු ධම්මේසු මේක නම් කලියුත්තේ මේක නම් අපි තේරුම් ගන්නේ අනිත් දවසේ භාවනා කරන ප්‍රශ්නයක් ආවම කායිමත් අහන්න දෙයක් නැහැ යම් ආකාරයකට මේ සංහිඳියා පැත්තට යන්න පුළුවන්ද හිතවිලි තියෙද්දි හරි කමන්නේ හද්ද තියෙද්දි හරි කමන්නේ වේදනා තියෙද්දි හරි කමන්නේ අශ්වෙන් මුල්ලෙන් දාගෙන ආනාපානෙට යන්න පුළුවන් නම් යෝගාවචරයට ඕක කරන්න කරන්න විශ්වාසය ඇති වෙනවා. කරන්න කරන්න විශ්වාසය වෙනකොට මේ ධර්මයක ගහන්න කාටවත් බෑ. මේ ධර්මයේ මානය වෙනස් කරගන්න බෑ කෙලස් වට වෙනස් කරන්න. මොකද ඒ තරම් බලවත් සත්‍යක් මෙතන තියෙනවා. බුදු දඥාන්සේ සඳහන් කරනවා මහණෙනි මෙවෙන්නක වඩන ලද හිතකින් මෙවෙන්න ලද වඩන ලද සතියකින් ඔබට ඕනනම් හිමාල පර්වතයේ දෙකට බලන්න පුළුවන් කුණු අවිද්‍යාව ගැන මොන කතාවද අපි අවිද්‍යාවට පොහොර දාන්නේ මේ භාවනා කරනකොට මතුවෙන ධර්මත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා රණ්ඩු කරන්න ගිහිල්ලා නඩු විසඳන්න ගිහිල්ලා එන දෙයට දිහා බලන්න හිටියනම් නොයනවාම නෙවෙයි එන එක අඩුවේ. ඒ අශ්‍ය ආනාපානෙ වැඩි කරගෙන වඩාගෙන ගිහිල්ලා ආනාපානෙ වඩනවා කියන්නේ අර දැම්පත් වුණාට පස්සේ ඒකට සමාදම් වෙන්න පුළුවන් නම් කාය සංඛාර වචී සංඛාරයන්ගේ දැම්පත් වීම මේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් බව තමන්ගේම ආයහත්යෙන් කරන්න පුළුවන් බව තේරුම් අරගත්තොත් ඒක යෝග ජීවිතේ විශාල සම්දිස්ථාන. මෙසේ ඉන්න කවුරක්වත් නැහැ ඒක නොකරුත් කියන. හැම කෙනාම මේක දැකලා තියෙන නමුත් ඒක සමාදම් වෙන්න දන්නේ නැහැ. ඒකට නෙවෙයි භාවනා කරන්නේ. මේ කියන්නේ කාය සංකාර වචී සංකාර විතරේ ප්‍රස්තාව තියෙන යටපත්ව චිත්ත සංකාර නැත්නම් මනෝ සංකාර කියලා වේදනා සංඥා. එතෙන්ද ඉස්සෙල්ල මම මේ කියන්නේ ඇයි මම මේ කියන්නේ ඔක්කොම මේක දැකලා තියෙනවා කියලා. හැම ප්‍රශ්වාසයක්ම අවසානයේ ආශ්‍රද ප්‍රසවාස නතර වුණා වගේ බිඳුවටම බහි. අපිට පේන්නේ කවදාහකවත් වාර්තා කරන්න දන්නේ එතනයි භාවනාවේ ගැඹුර කියලා. අපිට ඒකට බයක් තියෙනවා. හැම ප්‍රශ්වාසයක්ම අවසානයේ සංහිඳියාවක් තියෙනවා. හැම ආශ්වාසයක්ම අවසානයේ සංහිඳියාවක් තියෙනවා. අන්න ඒක කලමිච්ච හිතට පේන්නේ සමාදන් වෙන්න දන්නේ නැහැ. ඒක කවදා හරි ආශ්වාස ප්‍රසවාස දෙකම සංසිඳිලා මේක අප්‍රමදයි කියලා තේරුම් අරගෙන ඒ දක්ෂකම, ඒ ලෑස්තිය, ඒ ආඩ්‍ය, ඒ අදිෂ්ඨාන යුක්තව අනිත් දවසේ වාඩි වෙලා මම මේ ආනාපානෙ මුදවට මේ ආද කරන යාලු කරගෙන ආස්වාද ප්‍රසවාසී කෙලවර දක්වාම බලන්න ඕන. කියලා ආස්වාද ප්‍රසවාසී නෙමෙයි බලන්නේ. ආස්වාද ප්‍රසවාසී වලිගේ බලන්න. ආස්වාද ප්‍රසවාසී ඡය වීම බලන්න. ආස්වාද ප්‍රසවාසී වැය වීම බලන්න. ආශ්‍රද ප්‍රසාරසේ නිරෝධ වීම බලන්න. ආශ්‍රද ප්‍රසාරසේ පටිනිස්සජනේ බලන්න. ඒ බැලින්ද අර නාටිකාංගනාවේ පස්ස බැලින්ද වගේ ආය ආශ්‍රිතෙන්නේ. ඕනිම ධර්මතාවයක ගෙවෙන තැන බලන්න කවදාකවත් ආගේ පාරේ. කවදාකවත් ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. ඒක බලනකොට බුදියන්නත් බෑ. බුදියගන්න පුළුවන් නෑ. ප්‍රසවාසයේ ගෙවෙන හැටි බලන්න. මේක නිසා මෙතන කවුරක්වත් නැහැ ඒක අත්‍යතම නැති කියලා ඉපදිච්ච ගමන්ම දරුවා හැමදාම ගන්න හුස්මක් පාස නිවනට යනවා. ආයෙනවා. නමුත් ඒක අපි දන්නේත් නැහැ. මේ අක්‍රීයයි මෙතන කෙරෙන්නේ මෙතන ක්‍රියා හිතක් හැම වෙලාවෙම තියෙනවා අපි ඒක සමාදන් වෙන්න දන්නේ. බුදුහාමුදුර කරන්නේ අපිට ඒක මේ කොයියන්නේ රයිගම්පාරේ කවුරු බලන් දතනන්ද බලන් ඩයි කවදද එන්නේ කියලා රට වලල්ලේ කරකොල කරකොල කරකවල ගිහිල්ලා ආශ්‍රව ප්‍රසව මතුවෙන් තැන්න දක්ෂ යෝගාවදට ගෙන්නලා කියනවා ආස්වාද ප්‍රසආද දෙකම නතර වෙනවා වගේ හැම ආස්වාසයක අවසානයේම නතරයක් තියෙනවා. හැම ප්‍රසආසයේම අවසානයේ නතරයක් තියෙන එක කැඳේ වල බේරුවා වගේ. නූලක් ඉදිකටට මලලන්න දඟලනවා වගේ. හරියට ඒක බලන්න ඉන්න පුළුවන් නම් තේරෙන්න පටන් ගන්න උඩාක් වෙලා ඉන්න ඕන කමක් නැහැ. පරිස්සාද පහදින සත්‍විසි බිහිකින් බඩර කැල්ලක් කපනවා වගේ දකින්න පුළුවන්. ඒ දැක්ම කරන ඕනම ක්‍රියාවක් වැය වෙන පැත්ත බලන්න පටන් ගත්තොත් මේ කයෙන් එන දරතය ශීලයෙන් එන දරතය 100%ක්ම චිත්තක්ෂණ වශයෙන් නැතනවා. ඒක හුරු කරගත්තට පස්සේ ඒක තමන්ගේ gedara ගියා වගේ කරගත්තට පස්සේ තියෙනවා. ඒ යකටත්ව තියෙනවා මනෝ සංස්කාර කියලා වේදනා සංඥා. මේ මතුවෙන හැම දෙයක්ම කෝලමක් බවට කෙලෙසයක් බවට පත් කරන්නේ අපි ඒක හඳුනා ගන්න ක්‍රමෙන් තමයි. අපි ඒක සලකුණු තබන හැටි. ඒකේක විඳින හැටි. අරමුණු වල කිසිම කෙලෙයක් නැහැ. ඒ නිසා ඒ අරමුණ මේ විදිහට දැනටත් කියලා ඒක දිහා බලහන හිතියොත් තියෙනවා මේ සංඥා වගේක් එන්න පටන් ගන්නවා හීන වගේ. කිසිම බලාපොරොත්තු නැති ශබ්ද වගේක් එන්න පටන් ගන්නවා. කිසිම බලාපොරොත්තු නැති රූප වගේක් එන්න පටන් ගන්නවා. කිසි බලාපොරොත්තු නැති ගන්ධ රස පහස එන්න පටන් ගන්නවා හොඳටම තේරෙනවා වන්නේ නැහැ. හැබැයි අඩ නින්දක වගේ මේ ගොජ දාන්න පටන් ගන්නවා. මේක දිහා අර ආනාපාන සංසිඳනවල උඹත් පොඩ්ඩක් අඹනත වෙන්නේ නැtei කියලා බලාගෙන හිටියොත් අපි මේක කෑවේ නැත්නම් අපි මේක පටලවා ගත්තේ නැත්නම් අපි මේක අනාගත්තේ නැත්නම් ඒකත් ඒ වාගෙම දැන්පත් වෙනවා. නමුත් මේ වෙනකොට මම දන්නවා මෙතෙන්ද ගියාට පස්සේ මේක අභිඥා කියලා හිතාගෙන මේක පෙර ආත්මයක් දැක්කයි කියලා හිතාගෙන අනුගේ හිත් බලන්න පුළුවන් කියලා අනුමුත්‍ර වටන කර්මස්ථානාචාරිවරු. කිලෝරක් නැහැ. හැබැයි පව අසරණ. මේ කට්ටිය මෙහි කියලා බල්ලා කරනවා නෙවෙයි දන්නේ. මේ සංහිඳියාවක් නෙවෙයි ඔයගොල්ලෝ කරන්නේ අහුවෙච්ච තැනකින් කතන්දර ගොතන. අහුවෙච්ච තැනකින් දිගට දිගට හැප්පන්නිනවා දිගට දිගට ප්‍රපංච කරනවා. ඒකල කියන ඕගොල්ලන්ට වගේ නෙවෙයි මට භාවනාදී රූප වෙනවා. මට භාවනාදී ශබ්ද ඇහෙනවා. මම අහවල් දේ දැක්කා. අම්මා උපාද කම්මලා ලක්ස් වේද සල්ලයිද්ද තොග්ග පිටින් අරගෙන ගිහලා ආවනවාසලා වන්දනා කරා. හැබැයි මානසික අසහනට කිට්ටු වෙච්ච පිස්සු. භවනා කරනකොට මේ සාමාන්‍ය දේ තැම්පත් වෙනකොට ඒ රූප සංඥා වල දාන්න පටන් ගන්නවා. අන්න එතනදී යෝගාවචකය දන්නවනේ. පිටින් දැන් සංඥා නැති නිසා හිත රූප හදාගෙන බලනවා, ශබ්ද හදාගෙන බලනවා. මේකටත් චෝදනා කරන්න නැතුව ගැටෙන්න නැතුව බලාගෙන හිටියොත් ඒ වචී සංඛාර කාය සංඛාර නැතකරු යෝගාවචරයට මේ වේදනා සංඥා දෙක කරන මායම ඒ කරන මැජික් එක බුදු දහමේ සඳහන් කරලා තියෙන්නේ මායූපමම් පික්ක වේ විඥාන විඥාන මාය ආකාරයට ඒකට තේරෙනවා යෝගාවචරය දැන හෝ නොදැන දැක්කා කියලා අහුවා කියලා කතා කරන සේරම මනෝ ප්‍රපංචයක් විතරයි ඇත්තට දැකපු දෙයක් නැහැ. එහෙම දෙයක් ලෝකේ නැහැ. මේ දැක්කා කියලා හිතාගෙන උසාවි ගිහිල්ලා සාක්ෂි දෙනවා. නමුත් තමන්ගේ මාතුමතාන්තර හැටියට තමයි දැකපු දේ දකින්න දෙයක් වඩපත් වෙන්නේ. ඒ නිසා අවචන්දේ සඳහන් කරනවා යම් පෘථග්ජනියෙක් මේ ඇත්තේ ඇති දේ දකින්නේ දකින්න දේ ඇත්තේ කියලා කියනවනම් ඒක 100%ක්ම මුසාවක්. මොකද රහතන් වහන්සේ නමක් දකින්න නෙමෙයි අනිත්‍ය දුක්ඛ නැත්තම් යෝගාවේ පුත්තජනකින කොයි ගණිතයක් තියෙන්නේ මේ මට මේ හොඳට බලලි සම්බෝධ කියනවා ලක්ෂණ සංස්කාරයක් කියනවා අයිඩෙන්ටිෆයින්ග් කියනවාම නිත්‍යයි සුඛයි සුභයි වැඩිම රහතන් වහන්සේලා తీරදි නැහැ නම් මෙතෙන් යනකොට තේරෙන්න පටන් ගන්නවා යමක් ඇත්තේ කියනවා නම් ආර්ය ලෝකයක නැත්තේමය යමක් නැත්තේ කියනවා නම් ආර්ය ලෝකෙ ඉච්චරමයි තියෙන්නේ ආන්න ඔය වෙනස වෙන්නේ කාය සංස්කාර සංසිද්ධි වෙන්නේ පචී සංස්කාර සංසිද්ධි වෙන්නේ නැහැ. මනෝ සංස්කාර සංසිද්ධියට යනකොට ඒ යෝගාවචරය මානව ඉතිහාසය අවුරුදු 40 ලක්ෂයක් දිගේ පැවතිච්ච පරිණාමය අන්තිම පුරුක තේරුම් ගන්න බැරි පුරුකට සුදුසෙක් වෙනවා. තමයි වැඩ ඉවර නැහැ. කොච්චරක් තමයි තේරුම් ගන්න වෙනවද අපි මනස අපිට ඇඳලා පෙන්නන නාඩගම. මනස අපට ඇඳලා පෙන්නන මායාව. මොන්න තරම් මායාවක්ද කියන එක තේරුම් ගන්න මෙලව තියෙන ප්‍රධාන සාක්ෂිය තමයි හීනේ කියන්නේ. හීනේ දෙපි කොච්චර යහඟුම් වලට යට වෙනවද? නැගිටට පස්සේ හිත කරඬෙනවනේ. පිරිමි අයට තියෙනවා ලංකාවේ බොඩ බොඩ. විවර වශයෙන් තොතෙන් යන්න බල ඒක සූස්ටි කියලා කියන්නේ. කුඩු ගහපුවමත් යනවා. මම එහෙම කියනවා ලංකාවේ යන කට්ටිය වැඩි බොන්න පිටරට නම් හරි සෙල්ලම්. අම්මා. බොන හරියක් බොන්නේ නැහැ. ඒ උන් භාවනා කරන්න යන නිවනට යන්න ගන්න ඕගොල්ලෝ ඉඳාගෙන ඉපා. පොඩ්ඩක් ඩෝප් එක දාගත්තට පස්සේ ඕන දෙයක් හිතාගන්න ඕන විදිහට ඉන්න පුළුවන්. ඇඳුම් තිබුණත් එකයි නැතත් එකයි. මේ දේ බුදුහාමුදුර අපිට අරන් දෙනවා මන්ත්‍ර වේ නැතුව, ඇල්කොහොල් නැතුව, පෙන්ලා දෙන ඕම් බලාපන් ලෝකේ මේ වාගේ මායාවක් නෙක කියන්නේ. එතකොට පේනවා අපි ඩෝප් වෙලා වගේ තමයි ගෙදර ගියාම දැන්. මෙතන ඉඳලා ගෙදර ගියාට පස්සේ ඔය අර බොර මිනිස්සු කරන විපාර ටික තමයි අපිත් කරන්නේ. හැබැයි වලින් මිනිසු කරන නිසා ඒ මිනිසුන් දොස් කියන්න අපිට අයිතියක් නැහැ. අපි මායාව රැකලා ඉන්නේ විඥාන මායාව. නිසා හිතා ගන්න භාවනා මධ්‍යස්ථානදී හෝ භාවනා පරියන්කේක හෝ මේ පේන රූප නැති වුණාට යට තියෙන රූප දෙල්ලම තියා බලලා ක්‍රියා හිතක් ඇති කරන්න හැටි මේවට කතා කරන්න එපා. මම මාගේ කියන්න එපා. උන් නැතල යන්නයි. ඒකත් නැතයි. ඒක තමයි අප්‍රමාදයේ. සීත 100ක්ම නැතරීම සිදුවෙන්නේ. ඒක අර දේශනාව හමාර කරන්න නිසා චිත්‍රය හමාර කරන්න ඕන තමයි මේ අවසාන ජවනිකා විතර කරාට ඒක එක දේශනාවකට පැටවෙලි වෙන්නේ කියනවා. නමුත් මතක තියාගෙන ඉන්න මේකේ මූලික ආදර්ශය අපි ගන්නෙ ඉස්සරහට තියාගත් අරමුණ සම්පූර්ණ ගලන් වෙනකන් අක්‍රීය தත්ත්වයට පත්වෙන එක තමයි ක්‍රියාහිත කියලා කියන්නේ. අන්න ඒක පුරුදු කරපු එකනට ඒකම දෙවෙනි සැරේ නාම ධර්ම සම්බන්ධව කරන එක තමයි වේදනා සංඥා පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මුල් ටික සාර්ථක වෙච්ච එකනාට තේරුම් කළ දෙන්න ලේසි. ඒ ආදර්ශයෙන්මයි ඒ නිය නායකමයටමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා මුල් ටික පුළුවන් තරම් චෝදනා විරහිතව එන පැමිණෙන දේට රණ්ඩු කරන්නේ නැතුව උරුප් වෙන්නේ නැතුව මූල කර්මස්ථානයේ සරණ සතිය ආරක්ෂා කරන අප්‍රමාදී ආරක්ෂා කරන ඒ සරණට ගත්ත අරමුණක් ගෙවන් වෙනකම්ම කටයුතු කිරීමේ මෙලවදීම ඒ කාය සංකාර වචී සංස්කාරයන්ගේ ගිවන් කිරීම කළ හැකි බවත් ඊට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. ඒ චිත්ත සංස්කාරත් එක්ක කරන ටික තමයි ප්‍රධාන වශයෙන් විපස්සනාවට ගොදුරු වෙන්නේ නිසා ඒකට සුදුසුකමක් අපිට මේ වැඩමුළුව ගන්න පුළුවන් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ ශීල් දිනාට ඒ ශක්තිය ධෛර්යය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතනින් නතර කරනවා ආශිර්වාද දිනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා